ගෞරවනීය ස්වාමින් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දවසේ ධර්ම දේශනාවටයි සූදානම් වෙන්න බලාපොරොත්තු වෙන්නේ ශීලමු දෙනා tempත් වෙලා සාදුකාරය පවතුමු ධර්ම කරුණේ යුක්තව නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කත්තමෝච භික්කවේ සම්මා සංකප්පෝ සම්මා සංකප්පහං මහං භික්කවේ ද්වයං වදාමි අත්ති භික්කවේ සම්මා සංකප්පෝ සාසවා පුඤ්ඤ භාගියා උපතිවේපක්ඛා අත්ති භික්කවේ සම්මා සංකප්පෝ අරියා අරියෝ අනාසවෝ ලෝක උත්තරා මග්ගංගාති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ හඳුන්වා දෙන්න උත්සාහ කළ පරිදි මේ වැඩමුළුව සඳහාත් නැත්නම් මේ වැඩමුළුවේ කරන ධර්මදේශනා මාලාව සඳහාත් අපි ඉදිරියෙන් තියාගත්තේ සරුවචන් වහන්සේ විසින් දේශනා කරන්න දීච්ච වටිනා සූත්‍රයක් නම වශයෙන් කියනොනම් මහා චත්තාරීෂක සූත්‍රය මේක සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ සංග්‍රහ වෙලා තියෙන සූත්‍රයක්. ඉතින් මේ සූත්‍රයේ ප්‍රධාන වශයෙන්ම ਸਰවචනාංශේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිළිසෙයි අවධානය යොමු කරවන්නේ යම් කිසි කෙනෙකුට මාර්ග ඥානයක් පහළ වෙන වෙලාවේදී කුළු ගැන්වෙන මුදුන්පත් වෙන ඒ සම්මා සමාධිය පිළිට අවධානය යොමු කරවන්නයි. ඉතින් ඒ සම්මා සමාධිය සඳහා ගොඩාක් අඩුම කැඩුම අවශ්‍ය ද්‍රව්‍ය රාශියක් තියෙනවා. ඉතින් ඒ ඔක්කොම කොහොමද මේකට මුළු දෙන්නේ කොහොමද ඒවා මුදුන්පත් වෙන්නේ කියන එකට සෑහෙන වෙලා අරගෙන මේ මජ්ක්‍ධිම නිකායේ මේ සූත්‍රයේ විස්තර සාකච්ඡා කරනවා. ඉතින් ඒ සඳහා සර්වචනාංශයේ සාමාන්‍ය ඉගැන්වීම් වල දක්වන නැත්නම් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල දැක්වෙන ආර්ය අෂ්ටාංග මාර්ගය තමයි මේකේ අනිකුත් අංගෝපක අංගෝපකරණ ප්‍රත්‍යুৎපන්න මේ දේවල් බාටපත් කරන එක අනුපරිවත්තන්ති අනුපරිධාවಂತಿ කියන විදිහට ඒ සම්මාදිට්ඨියට ඉස්සර පස්සර යමින් ආරක්ෂක නිලධාරි වගේ ඒ අවස්ථාවේදී අනිකුත් මාර්ගාංග කොටස් ආධාර උපකාර කරනවා ඒ සියලු දෙනාගේම දෙද ඇතුව තමයි සහයෝගය ඇතුව තමයි අනුපරිවර්තනයේ අනුයි අනුපරිධාවනයේ අනුයි ඒ වෙලාවේදී ආර්ය සම්මා සමාධිය ඒ බරවත් කෘත්‍ය නැවත ඇති නොවිනා තාලෙට කෙලස් බලමුළු තුනක් බිඳමින් ඒ සෝවාන් මාර්ග ඥානය ඇති කරන්නේ ඉතින් ඒ සඳහා මේ යුද සකස් වීම එවන තමයි ජයග්‍රාහී ජයග්‍රහණය සඳහා සකස් වෙන මුළු දෙන ආකාරය තමයි මේ මහා චත්තාරිසික සූත්‍රය සඳහන් කරන්නේ. ඉතින් හැම තැනකම වගේ තරුවචන් වහන්සේ මහා චත්තාරිසික සූත්‍රය සඳහන් කරලා තියෙනවා සම්මා දිට්ඨිය පූර්වංගම වෙනවා කියලා. අපි සාමාන්‍යයෙන් ආර්ය අෂ්ටාංග මාර්ගය ගත්තත් ඒකේ තියෙන සම්මා දිට්ඨිය මුල් කරගත්ත සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි ඒ අවසානයේ පුරුකේ තියෙන මේ සම්මා සමාධියට සමාධි සම්මා දිට්ඨි පූර්වංගම වෙන බව මේකෙදී නැවත නැවත අවධානය කරනවා. ඉතින් ඒ තීන් මතක තියාගන්න ඕනේ මේ කියන්නේ යෝග ජීවිතයකත් හුඟක් ඉදිරියට ගියාට පස්සේ නැත්තම් හුඟක් තලතුණා භාවයටපත් වෙනකොට ඇති තත්වයක් මිස මේ සාමාන්‍ය බුද්ධ ආගම පටන් ගන්න පාඩම් පන්තියක් නෙවෙයි මේක. ඉතින් ඒ නිසා සම්මා දිට්ඨිය වටිනාකම මුදවට කැපිලා පේනවා. ඒ කර්ණිමිත සූත්‍රයේ පවා සරුවචනාංශේ දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනීයගේදං නේජාතු ගබ්බසීයම් පුනරේතිති කියලා ඒ කර්ණිමිත සූත්‍රයේ කුළු ගැන්වෙන වෙලාවේදී මුදුන්පත් වෙන වෙලාවේදී දිට්ඨියකටපත් නොවි. ඒ කියන්නේ මොන දිට්ඨියක් වුණත් මිච්ඡා දිට්ඨි කියලායි එකකින් අදහස් වෙන්නේ. කිසිම දිට්ඨියකටපත් නොවේ දිට්ඨිංච අනුපගම්ම. සීලවා හොඳ තමන් සදාචාරාත්මක වගකීමකින් යුක්තව ඉන්ද්‍රිය සංවරයකින් බයලජ්ජා සහිතව සීලය දැක දැක දන දන රකිමි දිට්ඨිංච අනුපගම්ම සීල දර්ශනේන සම්පන්න හොඳ පෙරදක්මක් තියෙන්න ඕනේ. මම මේ දෙක කරන්නේ රට්ටු ලෝකයා මේ භාවනා කරනකොට භාවනා කරනවත් නෙවෙයි. මම මේවා කරන්නේ කයේ තියෙන ලෙඩ රෝග නැති කරන්නත් නෙවෙයි. මම මේවා කරන්නේ අනුන්ට බාහන උගන්වන්නත් නෙවෙයි. මම මේ කරන්නේ මගේම මේ ජීවිතේදීම මේ දුක් ගෙවම් කරන්නයි කියලා හොඳ පැහැදිලිකමක් ඇති වෙනවා. දිට්ඨිං චානුපගම්ම සීලවා දසනෙන් සම්පන්නෝ කාමේසු විනීය ගේදාං. එතකොට කාමච්ඡන්දේ වගේ දේවල් වලින් වෙන් වුණාට පස්සේ එවැනි කෙනෙක් නැවත මව කුසකට යන්නේ නැහැ කියන එකයි ඒ ගාථාව කියන්නේ. ඉතින් ඒකෙන් අදහස් කරන්නේ අර ගොඩක් පුහුණු කරලා කරලා කරලා ඒ කියන්නේ බොක්සින් ගහනවා නම් වට 14ක්ම ගහලා 15 වෙනි වටේ හොඳටම හෙම්බත් වෙලා නොකවුට් ෂොට් එක දෙන වෙලාව. ඉතින් අර මෙතෙක් ආපු ඒ වට සියල්ලගෙම ගැම්මෙන් තමයි ප්‍රතිමල්ලවට ආය නැගිටින්න නැති වෙන්න ගහන්නේ. ඒ වගේ මේ කියන ආර්ය සම්මා සමාධියදී සිද්ධ වෙන්නේ ඒ අවසාන වලල්ලේ නැත්නම් අවසාන තීර්ණාත්මක ඒ නොකවුට් ෂොට් එක තමයි. ඉතින් එතෙන්ට යනකම් ඒ පෙළ ගැහෙන ආකාරය තමයි සරුවචන් වහන්සේ තමන් වහන්සේගේ අත්දැකීමත් ඒ වගේම අනිකුත් සකල ලෝක වාසීන් කෙරෙහි ඇති කරුණාවෙනුත් මේ සූත්‍රයේ ඉදි දක්වන්න හදන්නේ. ඉතින් මේකට ගැඹුරු බව මම බයපක්ෂ සහිතව පිළිගන්නවා. නමුත් මම ආරාධනා කරනවා භාවනා කරන පිටක් වශයෙන් අපි පුළුවන් තරම් අපේ ජීවිතයට සම්බන්ධ කරලා භාවනා අධ්‍යක්ීම් වලට සම්බන්ධ කරලා මේ කොටස් සුත්තමේ ඥාන වශයෙන් බෞද්ධ භාවයේ පිණිස අපි ඇතුල් කරගනිමු ඊට පස්සේ අපි ඒක කුසල ඡන්දය වශයෙන් ක්‍රියාවත් කරමු කරමින් ශක්ති ප්‍රමාණයක් අපි මේක අධ්‍යක් ගන්න උත්සාහ කරමු කියලා. ආන්න මේ විදිහේ පෙළඹීමක් ඒ විදිහේ පෙරදක්මක් ඇති කෙනෙකුට අද දේශනාව සඳහා මුලින් තියාගත්ත කොටසෙදී සඳහන් වෙන්නේ ඒ සම්මා දිට්ඨි සහිත පුද්ගලයා අර කියන සම්මා සමාධියට පුතුල සම්මා සමාධියට යහ සම්මා සමාධියට යන ගමනේදී ඊගාවට අඩිය තියන්න වෙන්නේ මේ සංකල්පය කියන ආකල්ප විකල්පවලට අපි ඊයේත් ඒක ටිකක් සාකච්ඡා කරා ඊයේ අපේ දේශනාදි මතු කරගත්ත විදියට හැම කෙනෙක්ම ජීවිතේ ජීවත් කරන හැම කෙනෙක්ම තමන්ට ආවේනික රුචි අරුචිකම් වන තමයි ඒ ජීවිතය ගොඩ ගහන්නේ. ඒ රුචි අරුචිකම් වලට හේතු වෙන එහෙම නැත්නම් ඒකට ආසන්නෙම බලපාන කාරණා තමයි මේ පුද්ගලගේ සංකල්ප පද්ධතිය. ඉතින් මේ සංකල්ප පිළිබඳව ඒ ඒ කෙනා වග වෙන්න වෙනවා. ඒක ටිකක් ප්‍රවේශමෙන් කළ යුතු ප්‍රකාශනයක්. ඒ මොකද හුඟ දෙනෙක් යම් යම් සංකල්ප වල ඇලි ගලි වාසය කරාට ඒක කොහෙන් ආපු එකක්ද මොකක් නිසා මේකට ඇලි ආිනවද කියලා එක දන්නෙත් නැහැ. තව සමහරු මේ ජීවිතය ඇතුළතම සංකල්ප වර්ගයක් වෙනස් කරනවා. උගාක් වෙලාට Tamanට අහේනිකයි. බොහොම ආසාවෙන් මේ සංකල්ප තියාන හිටියට ඒ පුද්ගලයාට ඒක ඌනියමක් වෙනවා. ඒ කැඹිරිල්ලක් වෙනවා. සමහර සංකල්ප තියෙනවා යහ ප්‍රතිඵල දෙන එහෙම නැත්නම් පුලුල්පත් එකට පත් කරන. ඉතින් මේ සම්මා සංකල්ප ගැන ඉගෙන ගන්න වැඩපිළිවෙල තමන් පිළිබඳව සෑහෙන සොයන් විවේචනයකට කැමැති තමන් පිළිබඳව තමන්ගේ ජීවිතය ආර්ය පරිශ්‍රණයකට ලක් කරන්න කැමැති කෙනෙකුට හොඳ අභියෝගයක්. ඉතින් ඒ ඊ අපි සම්මා සංකප්ප නැත්නම් සංකප්ප ගැන කතා කරා. ඒ පොඩි හඳුනා දීමෙන් පස්සේ ඒ සූත්‍රෙම ඊගා පාඩේ සඳහන් වෙනවා. කතමෝච බික්කවේ සම්මා සංකප්පෝ. මහණී මොකද්ද මේ මේ සූත්‍රයේ කතා ශරීරයට සාපේක්ෂව මම මෙතනින් අදහස් කරන සම්මා සංකප්පය කියලා. සරුවචනාංශ මේ ප්‍රශ්නේ අහලා සරුවචනාංශය සඳහන් කරලා තියෙනවා සම්මා සංකප්පම් පහං බික්කවේ දොයන් වදාමි. මේ සම්මා සංකප්පය කියලා මම මේ ලෝකයට හඳුන්වලා දෙන්න හදන දේ දෙබිඩි ගතියක් තියෙනවා. බිග් දෙකක් තියෙනවා. පළු දෙකක් තියෙනවා. ඒ නිසා අපි මූල ධර්ම වශයෙන් දැනගන්න ඕනේ සම්මා සංකප්පය කියන එක දෙකක එකතුවකින් ඇවිල්ලා තියෙනවා. අත්තිබික්කවේ සම්මා සංකප්පෝ සාසවා පුඤ්ඤ භාග්‍ය උපදිවේපක්ඛා. මහණි යම් ආරම්භක තේරුම් ගැනීමට කැමැති, තේරුම් ගන්නට පහසු සංකප්පයක් තියෙනවා, කල්පනාවක් තියෙනවා, මතිමතාන්තර වගේක් තියෙනවා. ඒක ආශ්‍රව සහිතයි. නැත්නම් මේ సంతාලි. පුඤ්ඤ භාග්‍ය ඒක පින් පැත්තට දෙනවා, පව දුරු කරනවා. උපදිවේපක්ඛා සංසාර ගමට අවශ්‍ය කරන භව සම්පatti ලබා දෙනවා. ඒ නිසා සංකල්ප වගේක් බුදුහාමුදුර හඳුන්ලා දෙනවා. විශේෂයෙන්ම මිච්ඡා සංකල්පය අයින් කිරීම සඳහා ලෞකික වශයෙන් ලෞකික දියුණුව ලැබලා දෙන නැත්නම් මේ ලෝකයට වැටහෙන භව සම්පatti ලබා දෙන සම්මා සංකප්ප වශයෙන්. ඒකේ ඉන්නකොට මේ මේ ආනිසංශ කියලා ඒ කරන කෙනාට ලෞකික ආනිසංශ රාශියක් හම්බ වෙනවා. ඉතින් ඒකෙන් අපි පටන් අරගන්න එක පහසු තැනින් පටන් ගැනීම කියලායි අපි කියන්නේ. ඉතින් ඒ නිසා අපි දේශනේ මුල් කොටස අපි පාවිච්චි කරමු මේ සාසවා පුඤ්ඤ භාගියා උපදිවේපක්ඛා කියලා සරුවචනාංශේ නම් කරන මේ ලෝකෙට තේරුම් ගන්න පුළුවන් සම්මා සංකප්ප කියන්නේ මොනවද කියලා. මේක අපි අර ඊයේ ඉගෙන ගත්ත මිච්ඡා සංකප්පයන්ගේ ප්‍රතිවිරුද්ධ පැත්ත. මේ විදිහට බණ නාහපු මේ විදිහට භාවනා නොකරපු මේ විදිහට තමන්ගේ ජීවිතය දිහා පරිේශනාත්මක නොබලපු කෙනෙක් අනිවාර්යයෙන්ම මිච්ඡා සංකල්පේ හිටින්. ඒ මිච්ඡා සංකල්පත් තුන් යවරයි කාම සංකප්ප ව්‍යාපාද සංකප්ප විහිංසා සංකප්ප කියලා කියන්නේ. يعني උදේ ඉඳලා හැන්ද වෙනකන් ඉඳුරම් පිනවීම සඳහා එහෙම නැත්නම් මේ සුඛෝපභෝගීත්වය සඳහා නයිසර්ගයේම මිනිස්සයා සතා පෙළඹෙනවා. ඒකට අපි කියනවා කාම සංකප්ප කියලා. ඒ කාමයේ කෙනකින් සාමාන්‍ය මෛතුන සේවනයක් දැනෙනවා. නමුත් මේ රූප ඇහැට රූප විවිධාකාරයෙන් පෙන්වන්න තියෙන ආශාව ඒ වගේම කනට විවිධ ශබ්ද අසවන තියෙන ආශාව, නාසයට විවිධ ගඳ සුවඳ, දිවට විවිධ රසමසවුලු, කයට විවිධ සුඛපභෝගී දේවල්, හිතට විවිධ මති මතාන්තර දීම සඳහා ඒ කවි මානව අයිතිවාසිකමක් කරගෙන තිනවා මම පොහසත් නම් මට හැකියතා රූප බලන්න හැකියාව තියෙනවා. මම පොහසත් නම් මට අවශ්‍ය අවශ්‍ය සද්ද අහන්න පුළුවන් හැකියාව තියෙනවා. විවිධ ගන්ධ රස පහස ලැබීමේ හැකියාව තියෙනවා. මට ඕන දා හිතන්න පුළුවන්කම තියෙන්න ඕන කියලා අපි ඒක මේ හිස්දල් අයිදල් කූඩේකට වතුර පුරවන්න හදනවා වගේ ලද්දා පටන් මේ කාම සංකල්පයන් વિશે ව්‍යාවෘත වෙලා ඒවා හොයමින් ගත කරනවා. ගත කරනකොට අනිත්‍යත්වොත් පේනවා, අල්ලප ගෙදර කට්ටියත් පේනවා, විවිධ જાතිනුත් පේනවා, තිරසංසත්තුත් පේනවා. ඒගොල්ලන්ගේ වැඩේම මේ කාමය, තන් සුඛාස්වාදය නැත්තම් මේ සැපසෙවීමේ ක්‍රියාවලිය ඉදිලා ඉන්නවා. ඉතින් ඒකේ අසාධාරණයක් නැහැ. ඒකේ පවකුත් නැහැ, රාජ අපරාධයකුත් නෙවෙයි, දඬුවම් කළ යුතුකුත් නෙවෙයි. නමුත් මේ කාම මේ සංකප්ප නැ කාම ආශාවල් මේක කාම ඡන්දේ කියලා කියනවා, කාම ගුණ කියලා කියනවා, කාම රතිය කියලා කියනවා, විවිධ පැත්තෙන් සඳහන් කරනවා. මේවා සම්පූර්ණ නොවීමේදී පුදුමාකාර ආත්මිච්ඡා බංගත්වයකටපත් වෙනවා. තමන් බලාපොරොත්තු වෙන්නේ ඉෂ්ට වෙන්නේ නැහැ. කාටවත් වෙන්නේ නැහැ. කවදාකවත් වෙන්නේ නැහැ. දුකේ ලක්ෂණය තමයි ඒක. ඌනෝ අතිත්තෝ කාමදාසෝ කියලා දිනවා හැම කෙනෙක්ම මැරෙනකොට මේ කාමයේ පිළිබඳ හිග භාවිකින් තමයි මැරෙන්නේ. අතෘප්ති කරව තමයි මැරෙන්නේ අතිත්තෝ. කාමදාසෝ හැබැයි මුළු ජීවිතේ පුරාම කාමයට දාසකම් කරනවා බත් බැලකම් කරනවා. ඒ ਸਰවචනාසෙත් <coughs> ශීපත් කරනවා තමන් මිට කලින් ආත්මික මහා මන්දාතුනම් ශක්විත රජ කෙනෙක් වෙලා මුළු පෘථිවියේ තියෙන කොදෙව් දූපත් 700ක ශක්විත රජකම කරලා තිනවා. ඒ 700ටම රාජධානි 700ක් තිබිලා තියෙනවා. හැම රාජධානියකටම රාජ මන්දිරයක් තිබිලා තියෙනවා. වැව්පොකුණු 700 700 සිවුරංග සෙනග සිව් සිව් ආකාරවලට එක එක අන්තපුරේ 700ක් 700ක් කාන්තාවෝ සෑම ආරක්ෂක සේනාවල් තිබිලා ඒ කියන්නේ ලෝකයේ හැමදේම වස්තු පිළිබඳව වශීභාවයේ තිබිලත් මේ යනකොට මේ යන ගියේ අතෘප්ති කරව කියන. ඉතින් ඒ නිසා ඒ කාමයාගේ ස්වરૂපය එහෙම වුණාට ඇයිදල් කෝඩයක් පුරවන්න වගේ වුණාට ඒක අත නෑර මේක කරන ගතිය මේකට දුවන ගතිය හරිම විචිත්‍රයි. ඒක හරිම ආර්යයන් වහන්සේලා පැත්තෙන් බලනකොට හරිම සංවේදනීයයි. හැබැයි මනුෂ්‍යගේ පැත්තෙන් බලනකොට මේක ජීවිතේ විවිධත්වය කියලා කියනවා. විචිත්‍රත්වය කියලා කියනවා. ඒ නිසා හැම කෙනාම ඒකේ යෙදෙනවා. ඉතින් භාවිත මනසක් නැති කෙනාට ඒක දෝෂිකුත් නැහැ. නමුත් මම කරන්න කමක් කරා මතක් කරන්න උත්සාහ කළේ මේක අසන්තුෂ්ටව සම්පූර්ණ කරගන්න බැරි වෙනකොට ලොකු ඉච්ඡාබංගත්වයකටපත් වෙනවා. එතකොට ඒක බාධා කරපෙන්න මරන්න හිතෙනවා. ඒක බාධා කරපෙන්න විනාශ කරන්න හිතෙනවා. එයාට හිතෙන්නේ ඒක සාධාරණයි කියලා. ඒ කියන්නේ යාට පේන්නේ මම මේ කර යන ප්‍රයත්නේ අසාර්ථක වෙන්නේ අසවලා හුණියක් කරන හින්දා. මේ ආණ්ඩුව රජ කරන හින්දා. මේ වැස්ස වැහපු හින්දා. එනතම මේ જાති අපිට බලපෑම් කරන නිසායි කියලා ඔක පැහව පැහව ඉන්නකොට ඉන්නකොට ඒ දේ කරනවායි කියලා තමයි අර වැරදිවට අඳුරගත්ත මේ නියෝජිතයා කෙරෙහි විහිංසාව ව්‍යාපාදය පැහැවන්න ගන්න. අර Taman කැමති කාම සංකල්පය මුදුන්පත් නොවෙන්න නොවෙන්න නොවෙන්න මේකේ ඉන්න පටන්. ඊට පස්සේ කොයි වෙලාවක හරි එක වීතික්‍රමණය වෙනවා. ඒක උල්ලංඝනය වුණාට පස්සේ අපි අර කාමය තමයි ඊළඟන ගියේ නමුත් අමාරාවේ ගමන හමාර වෙන්නේ ද්වේෂය. නිසා ද්වේෂය කියලා කියන්නේ කාමයේම හේවණල්ලක් ඒ වගේම විකෘතියක්. ඒක නිසා හුඟක් අමාරුයි තේරුම් අරගන්න කාමයේ හේවණල්ල ද්වේෂය කියලා. නමුත් කවදාද තේරුම් ගත්ත දවසේ මේක අමෝරාවෙන් තමයි තේරුම් ගන්න කවදාකවත් ඒක මේ සාධාරණව සෞඛ්‍ය සම්පන්නව තේරුම් ගන්න වෙන්නේ නමුත් කවදා හරි සත්‍ය වටහාගත දවසේ තේරෙනවා අපි මෙතෙක්කල් යම් කිසි දෙයක් සෙවීමක් කරලා තියෙනවා නම් යම් පරිශීනයක් කරලා තියෙනවා නම් යම් අභිවෘද්ධියක් කරලා තියෙනවා නම් ඒ අභිවෘද්ධිය කරලා තියෙන වර්තමාන මොහොතට ද්වේෂ කිරීම නිසායි වර්තමාන මොහොතේ පිරිච්ච ගතිය සම්පත්‍ති කරගතිය මෛත්‍රී ගතිය තියෙන මනුස්සයට කිසිම පරිශ්‍රණයක් අවශ්‍ය වෙන්නේ කිසිම අලුත් දෙයක් හොයන්න යන්න වෙන්නේ ඒකේ සන්තුෂ්ටි කරගතිය තියෙන නිසා ඒ නිසා සෑම පරිශ්‍රණයක්ම ලෝකේ කෙරිලා තියෙන්නේ අසන්තෘප්තිතාවය මත වර්තමානයේ පිළිබඳව ඌන භාවයේ මත ඒ නිසා සෑම පරිශ්‍රණයක්ම අනාර්ය පරිශ්‍රණමයි ඒ වගේ හම්බෙන ප්‍රතිඵල සියල්ලම මානවයාට සහ Tamanට හානි කරමයි මෙන්න මෙවැනි අනාර්ය පරිේශන මැත්තේහි සරුවචනංශයේ ආර්ය පරිේශණය කියලා එකක් අඳුරලා දෙනවා. මොකද්ද මේ ආර්ය පරිශීණය කියලා කියන්නේ තමන් මේ වර්තමාන මොහොතට ද්වේෂ කරන හැටි පුලුල් මනසකින් විවෘත මනසකින් අප්‍රමාද මනසකින් එළඹ සිටි මනසකින් බලන්නේ කියලා. නමුත් මේක ලෝකයා තමන්ගේ හිත අපිට පෙන්වන්නේ නැහැ වර්තමානත තියෙන ද්වේෂය නෙවෙයි මේක හේතුව අනාගතයේ සරු කිරීම සඳහා නව නිර්මාණ කරනවා කියන අදහසින් තමයි මේ ගොඩ පෙරක දෝරකම ඔළුවට එන්නේ. එතකොට මේ පුද්ගලයා අනිවාර්යයෙන්ම වර්තමාන මොහොතේ ද්වේෂ කිරීම කියන එක හිමීට කරලා නව නිර්මාණ කරන එක ලොකු දෙයක්. ඒ නිසා නව නිර්මාණය පිළිබඳව තමන් ආඩම්බර වෙලා කරමින් ඒක සතුටු වෙමින් ගත කරනවා. ඒක අර බූරුවා කැරක්ටරලිය පිටිපස්සේ එළවන එළවිල්ල තමයි තියෙන්නේ. උට කවදාකවත් ඔය කැරක්ටරලිය කන්න හම්බ වෙන්නේ නැහැ. නමුත් එළවන. මුළු ජීවිතේ පුරාටම කැරක්ටරලයක් තමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ මේක පෙන්වන වාසේ ඔක්කොම එකදලා බුදුහාමරණ බයින්ට පටන් අරගත්තා. මේක මේ නව නිර්මාණ වලටත් විරුද්ධ වෙනවා. අභිවෘද්ධියටත් විරුද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ මහා පබ්‍රංශ කතාවක් නේ කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ කිව්වා අකිරිය වාදෙන් චෝදනා කරා. ඒ වගේම නාස්තික වාදෙන් යෝජනා කරා. ඔහොම ගියොත් එimhe ඔක්කොම අතක් පිට අතක් තියාන පැත්තකටලා නිකන් ඉදී. මේක ආදි කතාවකනේ කතා කරන්නේ කියලා. බුදුජනනාංශයේ මේ නිහඬව මතක් කරා උඹ වාද කෙරුවා හරි උඹට පුළුවන් නම් කරලා බලපන්. කොහොමඩක්වත් අපිට බෑ අතක් පිට අතක් තියාගෙන ඉන්න. අපි මේ නටන නැටිල්ල රත්විචි කබලක් උඩ නටනකොට බලාගෙන මිනිහට වෙන්නේ ඩාන්ස් එකක් වගේ. නමුත් විනය පහිතනකට පිච්චෙන නිසා නටන. වර්තමානවද කවදාකවත් දරන්න බෑ. කිසිම මිනිසෙකුට මේ ඉන්න මේ මොහොතේ රස නැති නිසා තමයි මේ නටන්නේ. නමුත් බලන මිනිසයත් එයත් වෙන්නේ නැහැ මම නව නිර්මාණ කරනවා. මම මේ ප්‍රගතිය ගැන හිතනවා. අභිවෘද්ධිය ගැන හිතනවායි කියලා කරන හැම අභිවෘද්ධියක්ම කම ප්‍රගතියක්ම හැම පරිේශනක්ම ද්වේෂ පදනම කියලා කියනවා. අනික් සම්බන්ධතාවය තමයි මම ඊයේත් මතක් කරපු විදිහට මේ द्वේෂයේම නියුන් සහෝදරෙක් තමයි දැනුම කියලා කියන්නේ. මේක ඔය දේව නිර්මාණෙත් කතා කරලා කියනවා ඔය තානංගයි ගෙඩි කෑවේ නැත්තම් අපිට ඉන්න තිබ්බයි කියලා පාරාදීසෙ. පාරාදීසෙ ඉන්නකොට ඒක සෞත්තුින්ද තමයි අර ගෙඩිය කෑවේ. ගෙඩිය තිබුණේ දැනුම. ඒ දැනුම දෙයනාසිට විරුද්ධ වුණා. ඊට පස්සේ දෙයනාසේ සාප කරලා පාරාදීසෙන් ආදම් සායව එළවල දැම්ම වගේ මේ අපි ළඟ තියෙන දැනුම පුදුමාකාර ප්‍රවේශමෙන් පාවිච්චි කරන්න ඕනේ. ඒක නිතරම මතක තියාගන්න ඕනේ මේක ආර්ය පරිශ්‍රණය කරා ආපු එකක්ද අනාර්ය පරිශ්‍රණය කරා ආපු එකක්ද කියලා. ඒ නිසා අභාවිත මනස කාම සංකප්ප, ව්‍යාපාද සංකප්ප, විහිංසා සංකප්ප තමංගේ gedara වාගේ එහෙම නැත්නම් තමංගේ උපස්තරේ වශයෙන් පාවිච්චි කරනවා. අන්න මේකෙදී මේ කාම සංකප්ප නිසා, ව්‍යාපාද සංකප්ප නිසා, විහිංසා සංකප්ප නිසා ලෝකෙට ඇතිවලා තියෙන අනන්ත අප්‍රමාණ දුක් කන්ද දිහා බලලා ਸਰවචනාංශයකට සාසවා පුඤ්ඤ භාග්‍යා උපදි වේපක්කා විදිහට විකල්පයක් සඳහන් කරලා තියෙනවා ඒ විනෝඩ නෙක්ඛම්ම සංකප්පේ ගන්නද අවිහිංසා සංකප්පේ ගන්නද අව්‍යාපාද සංකප්පේ ගන්නද ඒ මොකද අර කාම සංකප්ප ව්‍යාපාද සංකප්ප විහිංසා සංකප්ප කියලා කියන්නේ ව්‍යාපාදේ කියලා කියන්නේ දැඩි තරහ විහිංසාව කියන අනුත හිංස කිරීම. මෙන්න මේවා හොඳට අත්දකපු කෙනෙකුට බුදුජානනාංශ මේ කියන්නේ ඇත්තක් බව තේරෙනවා. මොකද මේ කාම ව්‍යාප කාම සංකප්ප ව්‍යාපාද සංකප්ප විහිංසා සංකප්ප තියෙනකොට උයාගත්ත බත කණ්ඩ හම්බ වෙන්නේ. එලාගත්ත වැදුරේ බුද්ධිය ගන්න හම්බ වෙන්නේ. අන්න අවශ්‍ය ප්‍රශ්න රාශියක් ඇති වෙනවා. ඒ නිසා බුදුජානනාංශ ඉස්සල්ලාම කියන සංකප්ප විශේෂයි අත්තිබික්කවේ සම්මා සංකප්පෝ සාසවා පුඤ්ඤ භාගියා උපදිවේපක්කා ආශ්‍රවණන් තියනවා තමයි නමුත් පින් පැත්තට වැටෙන භව සම්පatti නැත්නම් ලැබිච්ච මේ ජීවිතයේ සෝසේ පාවිච්චි කිරීමට හේතු වෙන සංකල්ප තුනක් තියෙනවා නෙක්ඛම්ම සංකල්පේ මේ කාම ලෝකයෙන් හැකි වේලාවට හැකි බමනින් නික්මී යෑම අව්‍යාපාද සංකල්පය මෛත්‍රී කිරීම අවීංසා සංකල්පේ කර්මාබන්ත වීම ඒ නිසා මේ ගීගේ නික්කම යෑම කියලා අපි මේ සාමාන්‍යයෙන් නික්කම සංකල්ප ගැන කතා කරන්නේ. නොති ඒක ඊට වැඩි ගැඹුරක් තියෙනවා. ඒ වගේම මෛත්‍රී කියන්නේ මේකේ කරුණා කියන්නේ මොකද්ද කියන එක සාමාන්‍ය බෞද්ධ අතර සාමාන්‍ය හැඟීමක් තියෙනවා. නමුත් අපි පොඩ්ඩක් ඒකට ගැඹුරට ගිහිල්ලා බලමු. මේකේ තියෙන මානව දයාව පැත්තෙන් හෝ පරිසර සුබ සාධන පැත්තෙන් හෝ හිත සුව කරන පැත්තෙන් මොන්න තරම් වෙනසක් මේ කරුණා චෛසිකය තුල මෛත්‍රී චෛසිකය තුල තියෙනවා කියලා. ඇත්තටම මෛත්‍රී චෛසිකයක් කියලා කියන්නේ द्वේෂේ නැතිවීමයි. වෙන මොකක්වත් නැහැ මෛත්‍රී කියලා. මෛත්‍රී කරනකොට කියන්නේ අවේරෝ හෝමි මම වෛර නැත්තේක් වෙම්මා කියන එකයි කියන්නේ. අභ්‍යාපජ්ජෝ හෝමි මට අනේ බාහිර ලෙඩ කරදර කායික ලෙඩ කරදර නොවේවා. අනීගෝ හෝමි මානසික කරදර නොවේවා. සුඛී යත්තානම් පරිහරණ මේ ලැබුණා වූ ජීවිතේම සුවසේ පරිහරණය කරන්නෙත් වෙමි. ඒක නිසා යම් කිසි කෙනෙක් භික්ෂුවකට සරුවචනත විශේෂයෙන්ම සඳහන් කරනවා භික්ෂුවක් කියලා කියන්නේ සිවුරට ඇඳුම් පැළඳුම් ටිකට කැමැට ඉඳුන් හිටුන්ගේ මේ වාසස්ථානෙට බෙහෙතට හතර පොළේම අනුන්ගේ යැපෙන මිනිහෙක්. අනුන්ගේ යැපෙන පුද්ගලයෙක්. ඒ නිසා ඒ මනුස්සයා නම්බුකාර හිඟන්නේ. රෙජිස්ටර් වෙච්ච නම්බුකාර හිඟන්නේ. ඉතින් ඒ නිසා මේ මිනිස්සයා කොහොමදත් ලෝකෙට ණයයි. හැම වෙලාවෙම පරපටිබද්ධාමේ ජීවිකා කියලා මට මගේ ජීවිතේ සම්පූර්ණයෙන් අනුන්හා බැඳලා තියෙනවා කියලා නිතරම නියතමානී වෙන්නේ කියලා බුදුරජාන්සේ සඳහන් කරලා තියෙනවා කියලා කියලා තියෙනවා. අච්චරා සංඝාත මත්තම් බික්කවේ මෙත්තා චේතෝ විමුක්තිම් භාවේය සෝ අමෝඝං රට්ටබින්දම් පුඤ්ජෙය්‍ය කියලා. මහන්නේ මේ වගේ ජීවිතය ගත කරන ඉතින් යෝගාවචරුත් කැමති නම් ඉතින් මහණුනා වගේ කියලා හිතාගත්තට ප්‍රශ්නයක් නැහැ. ජීවිතයකට භාවනා කරන්න කොහොමද? ජීවිතේ නිවන් දකින්න කොහොමද කියලා හැම කෙනාම මේ ගීකමටනේ ඡන්ද දෙන්න හදන්නේ. නැත්නම් මෙහි ගෙනල්ලා කැලියට දාලා කියන නෑඹලට ඕනනම් සංඝයා වහන්සේ කියලා හිතාගත්තට හිතට ප්‍රශ්නයක් නැහැ. එහෙම හිතාගෙන ඉන්න කෙනෙක් කල්පනා කරන්න ඕනේ මේ ඇඳුම් ටිකත් මම මේ ණයට ගත් එකක්. කණ්ඩ දෙන එකත් මේ ඩායකෝ කණ්ඩ දෙනවා. මේ කොට නැගිලිත් මේ තේන අතලක්. මිනිස්සු මේ රාජ්‍ය ගැන හිතලා තියෙන බෙහෙත් පිටි කරත් එහෙමයි. ඒ නිසා මගේ මේ ජීවිතයේ තන්නේ ක්‍රම මේ හිඟා කන ජීවිතයක් මේ හිඟා කන ජීවිතයේ ණය ගෙවන්නේ කොහොමද කියලා නම් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා අසුරු සැනක් ගහන පමණකට ඕ මෛත්‍රී හිත වඩනවා නම් ඒ මිනිස්යා මේ රට්ටු දෙන පින්ඳ පාතේ වළඳන්න මේ නිවාස පාවිච්චි කරන්න මේ තිවුරු පිළිකර බෙහෙත් පරිභෝග කරන්න ණය නැති මිනිහෙක් වෙනවායි. එක චිත්තක්ෂණයක් එහෙම නැත්නම් අසුරසනක් ගන්න අච්චරා සංඝාත මත්තම්. ඒ නිසා ජීවිතේ අපි එහෙමවත් මෛත්‍රී භාවනා නොකර ඉන්නවනම් අපි හිතුවට අපි හම්බ කරගෙන ගන්නේ අපි ගියෝ අපිට යමක්මක් තියෙනවයි කියලා අඩු ගානේ චාල්ස් ඩාවින් කියලා කියනවා මේක බලවතා ජයගනී කියන තුප්පහි ක්‍රමයකට ජීවත් වෙන්න තියෙන මනුස්ස ලෝකේ. දී ලෝකෙත් තිසන් ලෝකෙත්. ඒ නිසා අපි කරන්නේම දුර්වල ඇමරිකල කණ එකයි. හැම දුර්වල සතෙක්ම මැරෙන්නේ බලවත් සතෙක්ගේ හක්කේ. ආර්ථික වශයෙන් උච්චරයි. ඒ නිසා කොහොම කරත් අපි මේක ණයක් වෙනවා. අපිත් එක්ක මේ ලෝකයේ සහජීවනයෙන් බෙදීන මේ සත්තුන්ට ජීවිතේ කැමති සත්තුන්ට චිත්තක්ෂණයක්වත් මෛත්‍රී කරේ මෛත්‍රී කරේ නැත්තම්. නමුත් භාවිත මනසක් නැත්තම් බුදුන් ගමන ඇහුවේ නැත්තම් ඒක කවදාකවත් ස්වභාවයෙන් හිටින්නේ නැහැ. අවුරුදු 40000ක් මනුස්සයා මේ පරිණාමයේදී ස්වභාවික වරණයෙන් තමයි අනික් සත්තුන්ගෙන් විශේෂත්වයකටපත් වෙලා ආවේ. ඒන හැම වෙලාවෙදීම කරේ සෝජාතිය අරසා කිරීම සඳහා කළ යුතු ඕනම දෙයක් කළා. ඒක නිසා අපිට දැන් වුණත් හිතා ගන්න පුළුවන් නම් එහෙව් කරලා මේ වර්තමානයේ අවදි වෙන්න පුළුවන් මනුසාත්ම භාවයක් ලැබුවට පස්සේ අපි මේ නිතරම ව්‍යාපාද හිතවිල්ල තුලින් ඇතිවෙච්ච RNA DNA ඥාන සෛල ඉන්ද්‍රිය කය සියල්ලක් සහිත ජීවත් වෙනකොට ඒ වගේ කොහොමඩක්වත් කොනකවත් නෑ මෛත්‍රී. මේක බුදුරජාන් වහන්සේ පටවන දෙයක්. ඒ නිසා අව්‍යාපාද සංකල්පය ව්‍යාපාද නැතිවීම පිට අපි පැත්තකට වෙලා ඒ සඳහාම වෙලාවක් අරගෙන මම ඉසල නිදුක් විම්වා ඊට පස්සේ මේ අනිකුත් සත්‍යොත් මං වාගෙම සැපට කැමති අනේ මට කරන්න පුළුවන් ලොකුම සේවය තමයි අනුන්ට හිංසා නොකර සිටීම. මේ මෛත්‍රිය කියලා මේ එක එකනා নানা ආකාර මේ තෙල්ලම් වැඩ කරන්න පටන් ගන්නවා අනුන්ට උදව් කිරීම කියලා. අනුන්ට උදව් කරනවා කියන එක නෙවෙයි මෛත්‍රිය. අදහස අනුන්ට කරදර නොකර සිටීම. ඒක ටිකක් මදි වාගේ කට්ටියට ඊට වැඩිය හරි කැමැති මේ ලක්ස් ස්ප්‍රේ පැකට් එකක් කරන් දෙන්න, බයිසිකලයක් කරන් දෙන්න, තහඩු කැලි ටිකක් කරන් දෙන්න. ඒක මෛත්‍රී කරගෙන තියෙනවා. ඒක කරන්නේ යටපැත්තෙන් ඊට වැඩිය කුප්ප තුච්ච අදහසක් ඇතුව. ඒක නෙමෙයි මෛත්‍රී කියන්නේ. මෛත්‍රිය නම් Taman අතින් වෙන්න පුළුවන් හානිය, හිංසාව දැක දැක දැන දැන නොකර සිටීම. ඔක තමයි හතුන් නොමර ඉන්නවයි කියන්නේ. ඔක තමයි හොරකම් නොකර ඉන්නවයි කියලා කියන්නේ. ඔක තමයි කාමීත්‍යචාරය කරන්න එපයි කියලා කියන්නේ. ඔක තමයි බොරු කීලම් හිසචන පරිසචන කියන්න එපයි කියන්නේ. ඔක තමයි බොණ්ඩ එපයි කියන්නේ. ඔක තමයි වැරදි ජීවන රටාවට යන්න එපයි කියන්නේ. ඉතින් මේ ටික රකින්නකොට මුළු සත්ත්ව ප්‍රජාවටම අරසව සැලසෙනවා. හැබැයි පේන්නේ ලෝකයාගේ පැත්තෙන් බලනකොට සතුන් නොමර හොරකම් නොකර කාමීත්‍යාචාරය නොකර මුසාවාද නැතුව කියලා මේ මේ මත්පැන් නොබී හොඳ ජීවන රටාවින් එක හරි ආත්මార్థකාමී වැඩක්. මොකද කිසි කෙනෙකුට උදව් කරන්නේත් නැහැ. මානව දයාවක් නැහැ කියලා පේනවා. නමුත් සරුවචනාංශය සඳහන් කරනවා උඹ උඹේ සීලය ආරක්ෂා කරනවා නම් ඒ මතින් උඹ සීළු සත්‍යයන්ගේ සත්ව අයිතිවාසිකම් රැකලා දෙනවා කියලා. ඒ වගේම උඹත් උඹ ආරක්ෂා වෙනවා ධර්ම ආරක්ෂාව ලැබෙනවා කියලා. එනිසා මේ සංකල්පය හිතට දාන්න ඕන එකක්. ස්වභාවයෙන් එන එකක් නෙවෙයි. බුදුජානනාංශේ දීලා තියෙනවා නිදර්ශනයක් මාතා යතා නියම් පුත්තන් කියලා මවක් Tamange දරුවා කුසින් වදාගත්ත දරුවට වගේ මෛත්‍රී කරනවා කියලා. ඒක අම්මා කරන දෙයක් නෙවෙයි අම්මගෙන් කෙරෙන දෙයක්. වදාගත්ත දරුවට ප්‍රේම කරනවා කියන එක බුදුහාමරෙන් අහලකන්න එක නෙවෙයි. ඒක මෛත්‍රී නිදර්ශනයක් විතරයි. නමුත් අපිට පුළුවන් නම් අල්ලපු ගෙදර බබාටත් අර වගේම ප්‍රේම කරන්න අන්න අම්මා වෙනවා. දැන් තමන්ගේ අදරුවට විතර ප්‍රේම කරලා අලදරුවට වෛර කරනවා කියාම ඒක මෛත්‍රිය ඔය පුලුල් පැත්තට නැත්තම් සම්මා පැත්තට යන්නේ. ඒ නිසා දවස ඇතුළත පුළුවන් තරම් මේ මෛත්‍රී සංකල්පයට ගන්න ඕනේ. ඒ වගේම විහිංසාව කියන්නේ කරුණා දුකටපත් වෙච්ච සත්‍ය දුකින් ගැලවීමට කියන කරුණාව කියලා. ඇත්තටම අටුවාචාරින් වහන්සේලාගේ අර්ථකථනයේ හැටියට මෛත්‍රී කියලා කියන්නේ පරසත්තානං හිතාන භාව ලක්කනා මෙත්තා. අන්සතුන්ගේ හිතසුව සැලසීම මෛත්‍රිය. දුක්ඛිත සත්තානං මුංචනත්තා කරුණා. දුකටපත් වී සත්‍ය දුකින් ගැලවීම කරුණා. නිසා සියලු සතුන්ට මෛත්‍රී කරන්න පුළුවන් දුක් වෙච්ච කොටසට මෛත්‍රී කරුණා කරන්න පුළුවන්. කරුණාව කියන එක ඇත්තට මේ වෙලාවට එන අනුකම්පාව දකිනදී අනුව එන හිතට එන අනුකම්පාව කම්පාව අනුව සිද්ධ වෙන දේ එතකොට අපිට හිත වෙන උදව්කරනද ආහනේදී නෝන්ජල්කමක් කරන්නේ නැතුව දුකටපත් වෙච්ච කරන කරනවා. ඒ වගේම මේ දේ කරනකොට කරුණාවට මෛත්‍රියට ගියාම තීරණා අපි මේ මේ සුඛෝපභෝගීත්වයට නටන නැටිල්ල කුමන නැටුම් කෙලි කවට සිනාදා කියලා. මේ ලිප්පගින්න මොළවන තෙක්දිය සැලිය. මොකද මේ දුකටපත් වෙච්ච මනුස්සයා මම හෙට මම එතෙන් යන්න ඉඩ තියෙනවා. ඒ කරුණාව බලාපොරොත්තු වෙන මනුස්සයාගේ தත්තර මම මේ කොච්චර රක්ෂණ සාහිත්‍ය තිබ්බත් කොච්චර බැංකු ආරසාව තිබ්බත් කොච්චරක පුද්ගලික හමුදාව හිටියත් හෙට වැටෙන්න පුළුවන් කියනකොට හිතෙනවා මේ කාම සේවනේ නැත්තම් කාම සංකල්පය කියන එක මොන තරම් මනුස්සයා පටුට්ටයකටපත් කරලා ලෝකයේ තියෙන විශාල ශක්ති විනාශ කරමින් ඊ타ත්ම සුළු වෙලාවක් ඉතිං හදාගත්ත සූකේක හීන ලෝකයක ගත කරනවා. ඊට වඩා හොඳම දේ තමයි ප්‍රයෝජනේ සලකලා ලෝකේ ජීවත් වෙන එක. මේකට කියන උපයෝගීතාවය කියලා. අපි බත් කන්නේ බඩගින්න නිවා ගන්න මිස වෙන ආටෝපසාටෝප වලට නෙවෙයි. අපි ඇඳුම් අඳින්නේ විලි වහගන්න මිස අනුන්ට කාමකෝප කරන්න නෙවෙයි. අපි ගෙවල් දොරවල් හදන්නේ වැහි වැසි සුළං වලින් බේරෙන්න මිස අල්ලවගෙදට ලොකු වෙන්න නෙවෙයි. අපි බෙහෙත් දොන්නේ ස්පෙෂලිස්ට් කාප්කෝඩ් මේ වැඩි වෙලා ඉන්න ඕන හින්දා නෙවෙයි ලෙඩ තියෙන නිසා. නමුත් දැන් ඇවිල්ලා තියෙන්නේ මොකද්ද? මේ සේරම කන පිට ගිහිල්ලා කෑමෙන් තමයි බඩගින්න නිවෙනවට වැඩිය භයානක ලෙඩ රෝග හදාගන්නේ. ඇඳුම් අඳින්නෙම අනුන්ට කාමකෝප ඇති කරනවා. ඇඳුම උතර ඔක්කොගෙම කරන්නේ ඉස්සර තිබුණේ තාප්පේ දැන් තියෙන කටුකම්බියේ. තාප්පෙන් පේන්නේ නැති වෙන දින කටුකම්බියෙන් ඇතුලෙන් පෙන්නවා. දැන් අද මොතර වලින් කරන්න පුළුවන් අතර අද මොතර තන ගෝල්ට ගියාට පස්සේ ඕගොල්ලෝ දන්නවනේ මොකද්ද වෙන්නේ කියලා. ඒකෙන් පෙන්වන්න දන්නේ විලි සංගේ නැති කෙනෙක් විතරයි. ගෙවල් හදන්නේ වැසට අවුවට සනීප වෙන්න නෙවෙයි අල්ලෝගේ දෙට වැඩි වෙන්න. එතෙන් බෙහෙත් ගන්න එක ඒක වෙනම ෆැෂන් එකක්. ඉතින් මේවා වෙන්නේ මේ මේ මෛත්‍රී සංකල්පය, කරුණා සංකල්පයට ගිය කෙනාට තේනවා මේවායිදී අපි මධ්‍යම ජීවිතයට වැටුනොත් ප්‍රයෝජනෙ සලකලා ගත කරොත් ඒ Tamanට කොච්චරක්නම් අනු ඒ වගේ හුඟාවක් නැති බැරියට කොච්චර උදව් කරන්න පුළුවන්ද කියලා ආශ්‍රව සහිත තමයි හැබැයි පින් පැත්තේට ඉස්සරහටත් භවභෝග සම්පත් ලබා දෙන සංකල්ප වගේක් ඒ පුද්ගලට එන්න පුළුවන්. මේක බුද්ධ ආදී උත්තරමන් වහන්සලා වුණත් අගය කරනවා. මේකට අපි ආගම කියන්නත් පුළුවන්. මේක සදාචාරය කියන්නත් පුළුවන්. ආචාර ධර්ම කියන්නත් පුළුවන්. ඉතින් මේ කිසිම කෙනෙක් දොස් කරන දොස් දකින්න එක නෙවෙයි. ඉතින් අපි යෝගාවචරගේ පැත්තෙන් බලනකොට යෝගාවචරය දැනගන්න ඕනේ තමන්ගේ ආජීවය ජීවිකා වෘත්තිය සකස් කරනකම් කවදාකවත් මේ භාවනා කරන්න ඕනේ ගැම්මේ එන්නේ නැහැ. භාවනා කරන්න ඕනේ ප්‍රබෝධයේ එන්නේ නැහැ. Taman අතිශෝක්තියට බරනම් අනවශ්‍ය මවාපෑම් අනවශ්‍ය සුඛෝභෝගී අනවශ්‍ය පාරිභෝගකත්වයට යනවනම් අනිවාර්යයෙන්ම කුසීත කරනවා. එනිසා දවසින් දවස දවසින් දවස Tamanට තේරෙන තුන මේ භාවනා කරන්න කරන අපි සාමාන්‍ය සරල ප්‍රයෝජනෙ සලකලා වැඩ කරන අපේ අත්තම්මල මුත්තම්මල හිටපු කාලේ තිබුණු ස්වરૂපය අපි හිතන්න නරකයි ඒක යල්පන ගිය කෝපි කාලේ දෙයක් කොන්දරාට තිබුණ නැති හින්දායි උලා කාලා ජීවත් වෙන අපි නම් එහෙම නැහැ අපි මේ අපි කියන්නේ සුඛෝභෝගීතර දඟලන ගතියක් තියෙනවා. ඉතින් මේකෙදී කවුරුත් ඇවිල්ලා Tamanට කියන්නේ ඉස්සලා Taman ප්‍රයෝජනෙ සලකලා මේක අඩු කරනවා නම් අතිශෝක්ති වැඩ හරියට මෛත්‍රියට කරුණාට ඉදහම් වෙනවා. මේකෙදී ආර්ථික විශේෂඥ මේක තේරෙන්නේ නැහැ උන්දට මොළ ඇත්තටම මොලයක් කියන එකක් නැති එකෙක් වෙන්න ඕන යකා. හැබැයි උන්ට තේරෙන එක පැත්තකින් මේ කාම සංකල්ප දිගේ යනකොට වස්තුව බෙදී යෑම සමතුලිත කරන්න බෑ කියන මොනම සමීකරණයක්. මම අර කියපු විදිහට 10%ක් විතර විතර 90ක් වස්තුව පරිභෝග කරනවා. ඊටු 90 අර 10%ක් වෙන වස්තු උලා කාලා ජීවත් වෙනවා. මේක කොහොමඩක්වත් ආර්ථික විශේෂඥයන්ට බේරන්න බෑ. නමුත් හොඳට හයිය හත්තේ තියෙන යමක් කමක් තියෙන මිනිස්සයා එයා සරල ජීවිතයක් ගත කරලා මෛත්‍රී කරුණාවට යනවනම් ඒ මනසට ඕන වෙලාවකට පුළුවන් ඉතාම දුක්ඛිත කෙනෙකුට ඒ වස්තුව දැනුම සෞඛ්‍ය අරසාව ලැබලා දීලා මේ ලෝකේ දුක නැති කරන්න නෙවෙයි යම් ප්‍රමාණයකට දැඩි සූරාකෑමෙන් බේරගන්න. ඉතින් හැම යෝගාවචරයකම අපි හිතමු අපි රැට නොකා ඉන්නවා කිව්වහම ඔබ මහා යුද්ධයක් තමයි නමුත් අපි අඩු ගානේ රැට නොකා බුදියා ගන්න දුප්පත් ජනතාව පිළිබඳව සම්බන්ධතාවයක් ඇති කරගන්න. දැන් නම් අපි කරන්නේ සික්කාපදයක් රකින්න. නමුත් ලෝකෙ වැඩි හරියක් බුදියා ගන්නේ කන්න නැති නිසා. අයදාට කොහොමද වෙන්නේ? මේක අපිට ගොඩක් පින් සිද්ධ වෙන වැඩක්. නමුත් කිලින්ම සම්බන්ධ කරලා පෙන්වන මේ දුක්ඛ සත්‍යයේ ලෝකයේ ආර්ථිකයේ තියෙන දෙයක්. ආන්නේ විදිහට මේ සාසවා පුඤ්ඤ භාග්‍ය උපදි වේපක්ඛා කියන එක තේරුම් ගන්නේ නැතුව තමන්ගේ ජීවන රටාව වෙනස් කරන්න කැමති නැතුව මේ භාවනාවේදී අරියා ලෝකුත්තරා මග්ගංගා කියන විදිහට ඊගාව ගැඹුර දකින්න අමාරුයි. නමුත් මෙතෙක් මම ප්‍රකාශ කරපු ටික මම ප්‍රකාශ කළේ අපේ සාමාන්‍ය දැනුම හරහා මේ සරුවඥාන්සේ පෙන්වන සම්මා සංකප්පේ සම්මුති පැත්ත තේරුම් ගන්නයි. ඊට පස්සේ සරුවඥාන්සේ සඳහන් කරනවා මෙතෙන් ගියේ කෙනාට මේක අහලා ප්‍රත්‍යක්ෂෙන් ටිකක් තේරුම් අරගෙන පිරිච්ච ගතිය සම්පatti කරගතියක් සාසනය ඇති කරගත්ත මනුස්සයාට බුදුජානකසේ යෝජනා කරනවා අත්තිබික්ක වේ ධම්මා සංකප්පෝ අරියෝ අනාසවෝ ලෝකුත්තරෝ මග්ගංගෝ කිය. ඒක තන්නේ ක්‍රම භාවනාවට සම්බන්ධ චිත්ත ධර්ම සම්බන්ධ බොහෝම ගැඹුරකට යනවා. හැබැයි අර මිච්ඡා සංකල්ප වළක්කලා සම්මා සංකප්පයට යන්නේකේ කාපට් එක යට සමීකරණේ වැඩ කරන හැටි තමයි මේකෙ පෙන්වන්නේ. ඒක හරීම සම්බන්ධයි භාවනාවට. ඒකට දීර්ඝ වාක්‍යයකින් චරවචනසේ සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙකුට මේ ආර්ය වූ එහෙම නැත්නම් ලෝකෝත්තර මාර්ගංග වූ ඒ සම්මා සංකප්පය තේරුම් ගන්නට තේරුම් ගන්නකොට ඒක නා තේරුම් ගන්නවා සම්මා සංකල්ප જાතියක් තියෙනවා ඒක ආර්ය මාර්ගංග වූ ආර්ය ඥානෙ මේක ලබා ගන්න පුළුවන් කියන සම්මා දිට්ඨිය සහිත වූ ඒ සඳහා යෙදෙනකොට ඒ මනුස්සයාට පහළ වෙන ඒ චෛසික తত্ত্বය ਸਰුවචාන් සඳහන් කරන්නේ තක්කෝ විතක්කෝ සංකප්පෝ ආකප්පෝ වචී සංකාරෝ කියන මම ඊයේ මගේ අද්දරට වශයෙන් ඒක මේ පොඩ්ඩක් තීරුම් කරගන්න තීරුම් කරලා දෙන්න උත්සාහ කළා. අපි නිකන් සාමාන්‍ය සුඛෝභෝගී ඉන්න ගත කරන කෙනෙක් සුඛෝභෝගී ජීවිතයේ ඒ නාම්බුකාර ජීවිතයේම අපි බාලදක්ෂයක් හෝ බාලදක්ෂිකාවක් වශයෙන් කැම්ප් එකකට යන්න ඒක තමන්ගේ ජීවිතේට වැඩිපුර අංග ලක්ෂණයක් කරගෙන නැත්නම් දියුණුවක් කරගෙන නැත්නම් බැජ් එකක් ගහ ගන්න ඕනකට කැම්ප් එකට යන වෙලාවේදීත් සම්මා සංකප්පයක් වශයෙන් නෙක්ඛම්මේ තියෙනවා. ඒ සඳහා මේ මනුස්සයාට දැඩි පෞරුෂත්වයක් අවශ්‍යයි මේ සුඛෝභෝගී දේවල් අතහැරලා කැලේට යන්න. අනතුරුකට මුහුණ දෙන්නත් වෙනවා. ආන් මේ වෙලාවට යනකොට එයා අනිකුත් Tamange සමවයසී ඉන්න අයට වැඩිය බාලදක්ෂයාට වෙනම තර්ක වගයක් අවශ්‍ය වෙනවා මෙච්චර සැපතියෙදි මං ඇයි කැලේට ගිහිල්ලා කැම්ප් එකේ ඉන්නේ කියලා. ඒ වගේම විතර්ක වගයක් පහළ වෙනවා පහල කරන්න වෙනවා. මේකෙන් ඇත්තටම අපේ ජීවිතයට ආලෝකයක් වටනවද නැත්නම් අනවශ්‍ය දුකක්ද මේ විඳින්න හදන්නේ කියලා. ඉතින් ඒ වගේ වෙලාවට පවා අර Tamante මේ මනාපදේ ඉෂ්ටකරනද හිත ඇතුලෙන් ඡන්දයක් හිත ඇතුලෙන් මතවිමසීමක් කරන්න තියෙනවා. ඒ වගේම එකක් තමයි මේ පිටිසක් අපි භාවනාවට දවස් 7ක් 8ක් වෙන් කරගන්නවා කියලා කිව්වට පස්සේ කොච්චර කාර්ය බහුල පිරිසක්ද කියලා කියනවනම් ඔය කට්ටිය ළඟ ආශ්‍රේ ඉන්න කිසිම කෙනෙකුට හිතා ගන්න බෑ මේ මනුස්සයාට මොකද වෙලා තියෙන්නේ කියලා. මනුස්සයා කාලේ වැය කරනවා, ධනෙ වැය කරනවා, ශ්‍රමේ වැය කරනවා, යාළුවෝ වැය කරනවා ඔක්කොමත් කරලා මහා ලොකුවට ආඩම්බරයට කතා කරනවා කැලිට රින්ගන එක ලොකු දෙයක් කියලා. ඒ මිනිසුන්ට වෙන්නේ වනචර වෙනවා කියන්නේ. මේ වැද්දොත් ඔතන හිටියා මොකද මේ කැලිට යන්නේ මොකද්ද තියෙන මේ මහා ලොකුද අපි උලන්තරන් යන්න ඕන කැලෙන් එළියට රජධානි වලට ගංගියන් ගම් වලට ඉතින් ඒ පිරිසකට ඒත්තු ගන්නන්න ගියොත් එහෙම ඇත්ත ඇත්ත ඕගොල්ලෝ කියන කතාව ඇත්ත ඒ වුණාට මටත් ආසයි නිකන් කැලේකට යන්න කියලා ඒ මිනිසයා තුල ක්‍රියාත්මක වෙන මේ තර්ක විතර්ක ඒක ලෝකෝත්තර පැත්තට යොමු වෙච්ච එකක් ආර්ය මාර්ගයේට අනුව යන එකක් ඒ තර්ක විතර්ක අපිට කවදාකවත් පාඩම්පතක උගන්වන්නේ නැහැ ලෝකායත વિશે කිසිම තැනක උගන්වන්නේ නැහැ නිසා මේ හැම කෙනෙක්ම මේ මහා අභීත යෝධා ජීවියක් ගත කරලා තියෙනවා. යෝධා ජීවිතය තමයි මෙතන ඇවිල්ලා තියෙන්නේ. කිසිම කෙනෙක් මේගොල්ලෝ එකිනෙකා කතා කරගෙන ආව නෙවෙයි. තමන්ටම මේ සංසාරේ තියෙන බය දැකලා තමන්ටම මේකෙන් ගැලවීමේ ආශාව ඇති වෙලා කමක් නැහැ මේ ගන්න එකෙන් මොකක් හරි ප්‍රයෝජනයක් එන්නේ නැති වෙයි කියලා අර දහසකුත් අනිකුත් පරිබහයිදී ඉන්න කට්ටිය පිස පිස කියලා කියද්දී මේ වැඩේට එන්න අවශ්‍ය කරන තර්කයයි මෙතන මේ කතා කරන්නේ. හැබැයි බාහිර ඉන්න කට්ටියට වෙන්නේ ඔළුව නරක් වෙලයි කියන්නේ. නමුත් යන කෙනා ඒ විතර්කයක් අරගෙන තමයි එන්නේ. ඒ විතර්කයේ මෙතෙන්දී ਸਰුවචනාංශේ ලෝකෝත්තර මාර්ගාංග වෙන සම්මා සංකප්පේ විදිහට සඳහන් කරලා තියෙනවා. සංකප්ප වගේ කියලා කියනවා. ආකල්ප සමූහයක් ඒ පුද්ගලයා තුල සංසාර පුරා වැවිලා වැවිලා ඇවිල්ලා තමයි මෙවැනි හැබෑ වෙනසකට ඒ පුද්ගලයා පෙළඹෙන්නේ. එළඹෙන්නේ. කරබැලීමේ ආසාව පහළ වෙන නිසා ඒකට සංකප්ප අපි මේ දවසේ දේශනාවේ මාතෘකාව වෙන සංකප්ප කියන වචනේ සරුවචනanse මේක නගන. ආකප්ප කියන වචෙන් පාවිච්චි කරනවා. අපි ඒක සිංහල දන්නේ ආකල්ප කියලා. සමාජශීලී වීමේ ආකල්ප වර්ගයක් තියෙනවා. විස්රාම වීමේ ආකල්ප වර්ගයක් තියෙනවා. බුද්ධිකලා වීමේ ආකල්ප වර්ගයක් තියෙනවා. ඝන සංගණිකාවට යන ආකල්ප තියෙනවා හරිම සෝෂලයිස් වෙන්න කැමති පාටි ගෝයින් ඒ වගේ යන සංකල්ප જાතියේ මිනිස්සු ගාවත් සමාන ගාව තියෙනවා සමහර බොහොම පැත්ත කරලා විවේක වෙන්න කැමති යන ඒ පුද්ගලයෝ ආකල්ප සම්පatti වෙනස් ඉතින් අර මේ යෝගාවචරය කියන කෙනා තුල ඇත්තටම දන්නවා සමාජශීලී වීමෙන් Tamanට හම්බෙන ආනිසංසක් දන්නවා නමුත් ඊ අතරමැද 100ට ගාණක් ආකල්ප වර්ගයක් තියෙනවා ඔක්කොම තිබුණාට මම කියලා පොඩ්ඩක් හුදේකලා වුණොත් මොකද? විවේක වුණොත් මොකද කියලා ඒ ආකල්පේ තමයි මෙතන මේ ලෝකෝත්තර මාර්ගාංගයට හේතු වෙන ආකල්ප බාට පෙන්නන්නේ. ඒ වගේම සරුවචනාංශේ චේතසෝ අබිනිරෝපණා කියලා සඳහන් කරලා තියෙනවා එව්ව සාමාන්‍යයෙන් ඡන්දෙන් පෙරදිච්ච ආකල්ප. ඡන්දීලුව නම් පරදින ආකල්ප. මොකද වැඩි ඡන්දය යන්නේ හැම වෙලාවෙම සමාජශීලී වෙන්න, පාටියන්න, කැකෝ සංගහන්න. නමුත් පුංචි ජන කොටසක් ඉන්නවා නෑ නෑ ඔය කිව්වට විවේක වෙන එක හොඳයි. කාමයෙන් අයින් වෙන එක හොඳයි. පැත්තකට වෙන එක හොඳයි කියලා අන්නේවැණියේ සුළු ජන කොටසෙන් නැත්නම් කලාතුරකින් පහළ වෙන අර මනා සංකල්ප වලට වැඩි තල්ලුවක් දීලා වැඩි ජවයක් දීලා එයාට අතහිත දෙන සත්පුරුෂ ගතිය සරුවත්යන්සේ වෙන්කොල්ල හඳුනා ගන්නවා චේතසෝ අබිනිරෝපණා කියලා ඒ හිත ඒ අර කොන් වෙලා මුළු ගැනිලා තියෙන යහ කල්පනාවලට තල්ලුවක් දෙනවා. වචී සංඛාර කියලා සඳහන් කරලා තිනවා වචී සංඛාර කියලා කියන්නේ භාවනා වචන වල කියනකොට මේ විතක්ක ਵਿਚාර වශයෙන් සඳහන් කරන චෛසික දෙකක්. හරීම භාවනා ජීවිතයට බොහොම සමීපව කටයුතු කරන දැනගත්තොත් හඳුනාගත්තොත් යෝගාවචරයට තමන්ගේ ජීවිතේ ප්‍රධානම ශික්ෂාව ප්‍රධානම හික්මීම ඇතිකරන්නට උදව් වෙන චෛතසික දෙකක් විතක්ක ਵਿਚාර කියන්නේ. ඉතින් මේ සංකප්ප කියන සම්මා සංකප්ප කියන මුළු වචනෙටමත් සමහර විතක්ක කියන ಪದේ පාවිච්චි කරනවා. විතක්කය කියලා කියන්නේ අරමුණකට හිත නැංවීම. මේ කියනකොට නම් බොහොම හරි ලේසි ඒක නිකන් අරමුණට හිත නැංවීම මම මේ ඉස්සරහින් එකන දිහා බලනවා. නැත්නම් එයා අරමුණු කරනවා කියන එකයි. නමුත් අපි සාමාන්‍ය භාවිත මනසක් නැති පුද්ගලයෙක් අරගත්තොත් පංචවෝකාර භවයේ ජීවත් වෙන මනුස්සයාට දවල් වරුවේ ජීවත් වෙනවා නම් ඇස්සරගෙන ඉන්නවා නම් ආලෝකේ තියෙනවා නම් අවශ්‍ය නම් රූප බලන්න පුළුවන් අවශ්‍ය නම් සද්ද අහන්න පුළුවන් අවශ්‍ය නම් ගඳ බලන්න පුළුවන් අවශ්‍ය නම් රස බලන්න පුළුවන් අවශ්‍ය නම් පහස ලබන්න පුළුවන් අවශ්‍ය නම් කල්පනා කරන්න පුළුවන් එකම චිත්තක්ෂණයක නාලිකා 6කට විවෘත වෙලා තියෙනවා. නමුත් චිත්ත නියාමයේ අනුව හිතට යන්න පුළුවන්නේ අනිවාර්යයෙන්ම එක නාලිකාවට විතරයි. ඒතකොට දීයති චිත්තක්ෂණයක කොයි නාලිකාටද යන්නේ කියන එක කාගේ විනිශ්චයක්ද කියන එක පරපතර ප්‍රශ්නයක්. දී ඇති චිත්තක්ෂණයක මම රූප බලන්නෙක් වාටපත් වෙනවද සද්ද අහන්නෙක් වාටපත් වෙනවද ගඳ බලන්නෙක් වාටපත් වෙනවද රස බලන්නෙක් වාටපත් වෙනවද පහස ලබන්නෙක් වාටපත් වෙනවද හිතන්නෙක් වාටපත් වෙනවද කියන එක හැම පෘථග්ජනම හිතන එක මම කරන දෙයක් කියලා. මොත් භාවනා කරන්න වාඩි වෙලා ආයෙනම් ආනාපාන විතරක් බලපන් කියලා කිව්ව දවසේ තේරෙන පටන් අර ගන්නවා අපි කියන දේ අහන්න එයාලා ඇස්ති නැහැ. මොනම තාලකින්වත් අපි කියන න්‍යාය පත්‍රයට වැඩකරන හිතේ හැකියාවක් නැහැ. හිත නන්නත්තාරයි. හිතට කිසිම න්‍යාය පත්‍රයක් නැහැ. මේක යෝගාවචරය තේරුම් අරගන්නේ පළවෙනි පරියන්කේ. මේක ජීවිතේට විශාල විවෘත කිරීමක් ඇති කරලා දෙනවා. නමුත් මේක යහ ක්‍රමයට තේරුම් ගන්නේ, දරතොල තේරුම් ගන්න. මේක තේරුම් ගන්න මේ ආර්ය කරදර කරපු නිසා මෙයා කරදර නිසා මට භාවනා කරගන්න බැරි වුණා කියනවා. මිස මේ අනාත්මේ පළවෙනිම ලක්ෂණය තමයි අඩු ගානේ Tamange හිතවත් Tamanට ඕනේ තැනකට වැඩි වෙලා තියන්න බෑ. ඒකට අපි කියන්නේ කොහොමද? අපි දරුවා හදන්නේ කොහොමද? හිතු කියන තැන හිතු කියන්න තමයි දරුවා හදන්නේ කියලා අම්මලා කියනවා. හැබැයි අම්මා ඇත්ත ගන්න භාවනා කරන්න ගියාම අම්මටවත් හිතු කියන තැන හිතව ගන්න අමාරුයි. ඒ නිසා අම්මලා කවදාවත් දරුවන්ට භාවනා අත්දැකීම් කියන්න යන්නේ නැහැ. කියන්නේ දරුවෝ යෝ යෝ යෝ කියනවා අම්මට. ඕ අම්මට බෑ. එතකොට දරුවෝ ඇත්තටම දිනුනේ අම්මට වෙයි. අප්පලාටත් ඒ ටිකම දානවා. මේක තේරුම් අරගන්න වෙලාවේදී මේ සම්මා සංකල්ප මිච්ඡා සංකල්ප පිළිබඳ තද්ද බල උසුළු විසුලුවක් තමයි තේරෙන්න පටන් අර ගන්නවා. ඒක අපි හාස්‍යයෙන්මයි තේරුම් ගන්න ඕනේ. ඒකට කවදා බය වෙලා ලැජ්ජ වෙලා අයියෝ මං මොකද්ද මට මේ වුනේ මට අවශ්‍ය තැනක හිත පවත්වන්න බෑ කියලා පශ්චාත්තාප වීම කෙලේශයක්. මේකේ බැරි බව දැන ගැනීම විශාල කුසලයක්. විශාල භාවනාවක්, විශාල සම්මා සංකප්පයක්. ඒ මොකද හේතුව හිත ඇබ්බැහි වෙලා තියෙන මිච්ඡා සංකල්ප වලට, කාම සංකල්ප වලට, ව්‍යාපාද සංකල්ප වලට, විහිංසා සංකල්ප වලට. ඉතින් සා සරුවචනාංශේ බොහොම ප්‍රවේශමෙන් සඳහන් කරනවා යම් කෙනෙකුට සම්මාදිට්ඨිය තියෙනවා නම් එයා ඉස්සල්ලාම අඳුරගන්නේ තමන්ගේ මිච්ඡා සංකල්ප මිච්ඡරක් තියෙනවා කියන එක. මිච්ඡා සංකප්පම් මිච්ඡා සංකප්පෝති පජානාති. මට එක අරමුණක චිත්තක්ෂණ දෙකක් හිත පවත්වන්න බෑ. වෙන වෙන දේවල් වලට යනවා කියලා දැනගන්න එක දැනගෙන නොකිපී ඉන්න එක දැනගෙන ආත්ම ඝාතනයක් කරගන්න නැති එක ඉච්ඡාබංගත්වයටපත් වෙන්නේ නැති එක භාවනා යෝගාවචරයා අඳුනගන්නේ අඩුගානේ අනාගාමී වුණාට පස්සේ දෝ කියලා මට වෙලාවක් හිතෙනවා එතකම්ම ඒක දකින්නේ තමන්ගේ දුර්ලකමක්, තමන්ගේ පශ්චාත්තාවයක්, කාලකන්නිකමක් මේක සම්පූර්ණ තමන්ගේ අත්තරද්දක් වගේ පේන. ඒත් මේක තමයි වැදගත්ම තැන. ජීවිතේ ප්‍රධානම සම්දිස්ථානය මෙතන. හැම වෙලාවෙම මේක අපි වැරදියට තමයි කියවන්නේ. දැන් සරුවචනංශ බොහෝම ප්‍රවේශමින් ඊ타මත්ව කරුණාවක ඊ타මත්ව ප්‍රඥාවෙන් කියනවා සම්මා දිට්ඨිය කියලා කියන්නේ තමයි ළඟ තියෙන සම්මා මිච්ඡා සංකල්ප මිච්ඡා සංකල්ප වශයෙන් අඳුනගෙන නොසලී සිටීම කියන එක ලියලා නැහැ පොතේ නමුත් අදහස් කරන්නේ ඒකයි මේ හිතක් අවශ්‍ය අරමුණක එක දිගට පවත්වීමේ තියෙන දුෂ්කරතාවය සාමාන්‍ය අටුවාචාරින් වංශලා සඳහන් කරන්නේ දුවන අශ්වයේ කුඩ අල්පූල් ගෙඩියක් තියන්න හදනවා වගේ කියන කියලා එනත ඉදිකට්ටක් කෙලින් කරලා තියලා ඒකට අබහුරක් වැක්කිරුවට හරියට එක ඇටයක්වත් ඉදිකට්ට උඩ බැලන්ස් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා වගේ එකක් කියලා. කවදාවත් නැහැ. ඒ නිසා භාවනා නොකරන අය කියන්නේ ওই බැරි මගුලට මොකද කරන්නේ? අපි ඔගේ හිටපන්කෝ කාලා බීලා ওই භාවනා කරන්න යන්න ඕනේ කියලා ඒගොල්ලෝ උසුළු උසුළු කරනවා. අම්මපා ඇත්ත කතාව. මොකද ගිය මනුස්සයත් එනවනේ ආපහු. දවස් හත භාවනා කරන එක තුන්වෙනි දවසේ ගෙදර යනවා. ඊළඟින මට වැරදිලා අපරාධේ මේ දවස් තුනක් කුඹරක් කොටාන හිටියනම් වී පැලක්වත් කොටා ගන්න තිබුණා මේක අපරාධ දවස් තුන කියලා අපි ගිහිල්ලා වැටෙන්නේත් අර බොරු කකුල් මාට්ටු දාන මිනිස්සුගේ පත්තර නිසා ඒ මිනිස්සු හැමදාම දිනනවා ඔව් කවදා හෝ කල්යාණ මිත්‍රයෙක් දැකලා කවදා හෝ මේක දත යුත්තක් මේක අපේ දැනුමේ තිබිය යුත්තක් මේක බුදුරජාණන් වහන්සේ බොහොම උසස් කළ සලකන දෙයක් විදිහට දැලා දැනගෙන කමන්නේ වැටුණට කමන්නේ ග්‍රීස් ගහේ නගිනකොට තියෙන සිල්ලම දන්නවනේ අවුරුදු උත්සවේ උඩ විශාල පිරිසක් එකතු වෙනවා ලස්සන පුවක් ගහක් අන්තර මැදලා ග්‍රීස් ටිකක් ගාලා තියෙනවා. ඉස්සර තිබ්බේ පුවක් ගස් නෙවෙයි. ඉස්සර තිබුණේ මේ අර යෝධ උණ බම්බුවක් අඩි 10ක් විතර ඇති. මොකද උණ බම්බුවේ පිට හරිම පොලිෂ්ඩ්. ඔක ග්‍රීස් ටික ගාපු ගමන් ආයනයක් අඩිය තිබ්බ ගමන් වැටෙනවා. ඉතින් ග්‍රීස් ගහේ දඟලන ටන් දඟලන මිනිහා කී සැරයක් පස්ස බිම යන ගන්නවා. පස්ස බිම යන ගන්න යන ගන්න වටේ ඉන්න කට්ටිය හුයි හුයි හුයි ගහනවා. ඒක තමයි ග්‍රීස් ගහේ සෙල්ලම. යෝගාවචරයත් ඔන්නේ පස්ස බිම යනගන්න කෙනෙක් වගේ තමයි මේ පළවෙනි පළවෙනි ප්‍රයත්නවලදී පුදුමාකාර ඉච්ඡා බංගත්වයකටපත් වෙනවා මොකද මේ සංකල්ප දෙකේ සම්මා සංකල්පයයි මිච්ඡා සංකල්පය ගත්තාම මිච්ඡා සංකල්පයේ 199.99999 තමයි සම්මා සංකල්ප තියෙන්නේ ඔන්න දශම බිඳුවයි බිඳුවයි බිඳුවයි මෙච්චර එකයි ඉතින් කවදා හෝ යෝගාවචරයේ අඩු ගන්න මේක මිනිස්සෙක් වශයෙන් මට දශම 0.0.1ක් හෝ සම්මා සංකප්පේ තියෙනවා මේක කිසිම තිරසනෙක් ගාව නෑ කිසිම දෙයියෙක් ප්‍රශ්නෙක් ගාව නෑ මම මේ දශම ස්ථානෙට සැලකුව සත්පුරුසයි නැත්නම් අසත්පුරුසයි මේකට සැලකුවොත් පණ්ඩිතයි නැත්නම් අපණ්ඩිතයි සැලකුවොත් ඒක සබ්‍රක්‍මචාරී කියලා කියනවා එහෙම නැත්නම් කාමභෝගී ඉතින් මෙන්න මේ වගේ ඊටාම දශම ස්ථානයක් තියෙන මේ වැඩේ තමන්ගේ ජීවිතේ ප්‍රධානම දේ බව සලකලා මිච්ඡර වැටෙද්දි මිච්ඡර අමාරු වැටෙද්දි නැවත නැවතත් නැවත නැවතත් ඒකට හිත යොදන මනුස්සයාට යෝගාවචරයයි කියලා ඌට වැන්දට පාඩු නැහැ. බුද්ධ ධර්මයෙන් ඈත ඉඳලා වඳිනවා මේ වගේ කරගන්න බැරි අමාරු ප්‍රයත්නයක යෙදෙන කෙනාට 1960 ගණන් වල හෝ ඊට කලින් වෙන්නදී අපේ ලොකු ස්වාමීන් වහන්සේ පොතක් ලියලා තිනවා සමත විදර්ශනා භාවනා මාර්ගය කියලා. ඒකෙදී කියලා තියෙනවා යන්තම් ඒ කාලේ මේ භාවනා කිරීම පිළිබඳව අරුණල් නොගින කාලේ උන්වහන්සේ දැහැන්න මහන්සිලා තිබුණු කාලයක් මේ සම්මා සංකප්ප මිච්ඡා සංකල්ප අතර තියෙන වෙනස ගැන සඳහන් කොට වාක්‍යයක් කියලා තිනවා අද කාලේ භාවනා කරන මිනිස්සුෙකුට ලෝකයා හැමදෙනාම භාවනා පිස්සා භාවනා පිස්සා කියලා නමක් පටබැඳලා තියෙනවා. ඒකල ලියලා තියෙනවා භාවනා කරන මිනිසියෙකුට සාමාන්‍ය ලෝකයක් කියලා පිරිච්ච padikkamට තරම් අසලකන්නේ නැහැ කියන. බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා ඈත ඉඳලා নমස්කාර කරන මේ වීරෝදාර චරිතයේට ලෝකයා සලකන්නේ කියලා පිරිච්ච padikkamat සලකටත් නෙවෙයි කියලා. මේ කියන විශාල චිත්‍රය අරගෙන අපි ඇතුළට ගත්තට පස්සේ භාවනා කරන්න කියලා වාඩි වුණාට පස්සේ චිත්තක්ෂණ කෙල කෝටි ගානකට පස්සේ තමයි එක චිත්තක්ෂණයක් ආනාපානට යන්නේ. ආය චිත්තක්ෂණ කෙල කෝටි ගානක් පිටපොට පැනලා ආයසරයක් ආනාපානට එනවා. ඉතින් අපිට හිතනවා මේ වෙලාවේ මේ මහමෝද හිඳින්න හදන ලේනේ වලිගේ පොගාගෙන ආවිල්ලා වැල්ලේ ගහනවා වගේ මේ දෙල්ලමින් අපිට පුළුවන් වෙයිද කවදා හෝ සම්මා සංකප්පයට එන්න කියලා භාවනාවට පෙළඹෙන 99%ක්ම පශ්චාත්තාපෙල හැලෙනවා. මේක මේ අද කාලේ මේ ශ්‍රී ලංකා ආණ්ඩුවක් තියෙන නිසා වෙච්ච එකක් නෙවෙයි. බුද්ධ කාලෙත් ඔහම තමයි. මේ තමයි මනුස්ස හිතේ හැටි. මේක හැමදාම ස්වච්ඡන්දේම දුවන්නේ කාමච්ඡන්දේ. ඉතින් යම් කිසි කෙනෙක් මෙවැනි තත්වයක තියේද්දිත් මේ සම්මා සංකල්පය කියලා කියන තමන්ගේ යහ කල්පනා ආකල්ප විකල්ප සංකල්ප වගේ දේවල් තර්ක විතර්ක කියලා දැනගෙන මට අඩු ගානේ පැයකට එක සැරයක් හරි අවශ්‍ය අරමුණට හිත නංවන්න පුළුවන්. මේකේ තියෙන මේ හැකි සංඥාව මේ හැකි සංඥාව කියන සෙට මහ බලපත් බරගතල බරපතල බලගත්ු මේ මන්ත්‍රයක් නිසරනවානේ මේකේ පසු කාණ්‍යචීච වචන තමයි මේ ධනාත්මක ආකල්ප කියන එක නමුත් නිසරනවනේ අවුරුදු 45 30 කිව්වේ මේකට හැකි සංඥාව කියන්නේ මේ හැකි සංඥාව ඇති කරුවට පස්සේ අර ඉතාමත්ම කලාතුරකින් ගලන්න පුළුවන් එක මම 100 100ක් කරනවා කියලා නැවත නැවත කරනකොට ඒ මිනිස්සයා ගීස් ගහන ගින මිනිස්සයා වාගේ කොච්චරද පසබිම ඇනේදී නැවත නැවතත් නැවත නැවතත් අරමුණේ හිත නංවනවා. මෙන්න මේ විදිහට අරමුණට හිත නංවනවයි කියන එක විතක්කේ කියන චෛතසිකය වරණැගීමේදී අරමුණට හිත නංවනවා කියලා කිව්වට මේක ප්‍රායෝගිකව බැලුවොත් විශාල අර්ථයක් තියෙනවා. මොකද ස්වභාවයෙන් නගින්නේ හිත කාමයටමයි. ඒ නිසා නික්ලේශි වෙන්න ඕනේ උදාසීන අරමුණකට ඔය හිත නංවන්න අනිවාර්යෙන් ප්‍රයත්නයක් කළ යුතු ඒකට භාවනා කියලා කියනවා. ඒකත් අසාර්ථකයි. පටන් ගන්නකොට අනිවාර්යයෙන්ම අසාර්ථක. නමුත් කරගෙන කරගෙන යනකොට දවස් දෙක තුන විශේෂයෙන්ම ඉස්ලාම් භාවනාවට පෙළඹිච්ච කෙනාට මුල් දවස් දෙක තුන ඔය ආමි ට්‍රේනින් එකට ගිහිල්ලා පළවෙනි දවස් තුන වගේ. එහෙම නැත්නම් කුඹුරු කොටන පළවෙනි කන්නේ පළවෙනි දවස් තුන වගේ මුළු ඇඟම රිදෙනවා. කවදාකවත් ජීවිතේ නැති වෙන විදිහට හන්දියක් හන්දියක් ගානේ රිදෙන්න පටන් ගන්නවා. ඉවරක් පේන්නේ නැහැ. තුන්වෙනි හතරවෙනි දවසේ වෙනකොට තමයි තේරෙන්න පටන් අරගන්නේ. ඉඳලාමත් කලාතුරකින් තමන්ට ඕන කරන අරමුණට හිත යොදා ගන්න පුළුවන්. තමන්ට ඕන කරන අරමුණ සක්මන් කරනකොට වම දකුණට ඉඳගත්තර පස්සේ ආනාපානට ඔබින් බිම හැකිලීමට හිත යාළු වෙනවා, හාද වෙනවා. ආන්නේ කටයුත්ත යාන්තමට හරි දකින්නකොට ඒකට අනුග්‍රහකරණය කරන කල්යාණ මිත්‍රයයි කියලා කියනවා. ඒ ගැන ධෛර්ය කරන බණට සද්ධර්මය කියලා කියනවා. ඒ ගැන අවබෝධ කරන මිනිහට පඬිතයයි කියලා කියනවා. මේ ಗುಣ ටික ඇතුව මේක දිගට දිගට කරගෙන යනකොට යොදන යොදන කාලයට තා යොදන යොදන ප්‍රයත්නයට සාපේක්ෂව මම ඊයර කිව්වාගේ ටාගට් එකට වෙඩි තියන්න හදන මනුස්සයා වගේ පීය ගහන්න පීය විදින මනුස්සයා වගේ කලාතුරකින් වෙඩිල්ල වදින්නවා පීය පැටලෙන්න පටන් අරගන්නවා. ඉතින් මේක දැකලා අත නෑර මේක දිගට කරන්ඩ එසේ මෙසේ පෞරුෂත්වයක් තිබිලා බෑ. ඒ වෙලාවේදී පුළුවන් තරම් මේ මනුස්සයට ධෛර්යය දෙන්න ඕනේ. හැකි හැම සප්පාය කරුණක්ම සැපීමේ. සැප සම්පත් ලබා ගැනීම. ඉතින් ඒක නිසා මේ භාවනා මධ්‍යස්ථානය කියලා කියන්නේ ඒ සඳහා හදපු පරිශනාගාරයක් ඇති ශක්ති ප්‍රමාණයෙන් යාට ඒ පහසුකම් ටික දීලා මේ අරමුණක හිත රඳවා ගැනීම පුරුදු කරනවා. ඉතින් මේ අරමුණකට හිත රඳවා ගැනීමට ඉස්සර වෙලා මම මේ අවධානය යොමු කරන්න හදන අපි ඉස්සල්ලාම දවසේ දෙන මේ උපදේශපන්තිදී කියනවා හොඳට පట్టලව වාඩිලා ඉස්සලාම Tamanට මෛත්‍රී කරගන්නයි කියන්නේ. ඒ කියන්නේ කය හොඳට සැපසේ වාඩි කරවන්න. සමබර කරවගන්න. හැම මස් පිඩුවක්ම ලිහිච්ච ස්වරූපෙන් තියාගෙන මේක අව්‍යාපාද සංකල්පය. කාම සංකල්පයට වැටුණාට පස්සේ අපි යන්ත්‍රයෙන් වැඩ කර වැඩ ගන්නේ ලීවර් යන්ත්‍රයකින් වැඩ ගන්නවා. කරත් වැඳගත්ත ගොනෙක් වාගේ. එහෙම නැත්නම් මේක මේ රූපලාවන්‍යයට යොදවනවා. নানা ප්‍රකාර විකාර කරාට කවදාකවත් මේ ශරීරයට අපි මෛත්‍රී කරන්නේ නැහැ. ඒ නිසා ලාමක සංකල්පයක් තමයි ඉඳගත්තර පස්සේ මමත් එක්ක මම ඉන්නවා කියන එක මහා ලොකු මේ පිම්ම. හැබැයි වෙනසක්. ඊට පස්සේ ඉන්නකොට ස්වභාවයෙන් මතුවෙනවනම් ආනපානේ නැත්නම් බිම්බීම හැකිරීම අපි ඒක පාවිච්චි කරනවා මිස කවදාකවත් ආනපාන පිටිපස්ස අඹාගෙන යන්න එපා. ඒක ද්වේෂයක් වෙනවා. ද්වේෂයට මුල් වෙනවා. පේන්නේ නැති පිම්බි මහැකිරීම අඹාගෙන යන්නත් එපා. හොඳට පట్టල වාඩිලා මම දැන් මෙතන හිටියයි කිව්වත් ඒක විශාල සම්මා සංකප්පයක් වශයෙන් කල්පගෙන වැඩි වේලාවක් ඉන්නකොට හිත යම් විදියකට ඇතුළට නැමුණොත් ආනාපානෙ පේන්න තියෙන ඊට වැඩි. පිම්බි මහැකිරීම පේන්න තියෙන ඊට වැඩි. ඊට පස්සේ ඒක තාමත්ම කලාතුරකින් අහු වෙනවා ආයෙ හිත පිට යනවා ආයෙ අහු වෙනවා ආයෙ හිත පිට යනවා අන්න එහෙම ඉඳද්දී මෙන්න මේ Taman අඳුනා ගන්නාලද මේ ප්‍රයත්නය මේ එල්ලය සාක්ෂාත් කර ගැනීම සඳහා ගොඩක් උපක්‍රම තියෙනවා. ඒව තමයි ගුරුකුල වාද කියලා කියන්නේ. ගුරුකුල මත කියලා කියන්නේ. ඒ බුරුමේ ඉන්නකොට ඒ ස්වාමීන් වහන්සේලා ඉස්ලාම කියලා දෙන මේ භාවනාව කියලා කියන්නේ මධ්‍යස්ත වූ අරමුණකට හිත නැවත නැවත ලැංවීමෙන් කාම සංකල්පෙ ඉන්න තින ඉඩ, කාම ඡන්දෙ ඉන්න තින ඉඩ, නැත්නම් ආසාවල් ඉන්න තින ඉඩ ප්‍රතිස්ථාපනය කිරීම. මේක සාමාන්‍ය භාවනා භාෂාවෙන් කියන්නේ කාමච්ඡන්දේ වෙනුවට ඒකාග්‍රතාවය ගන්න හදනවා. මේක තේරෙන්නේ නැහැ යෝගාවචර තේරෙන්නේ ඇයි කාම සංකල්පේ වැරදි? ඇයි මේ නිද මේ මධ්‍යස්ථ අරමුණක් මුණට ගන්න ඕන කියලා හුඟවදනේ ප්‍රශ්න කරනවා. පෙරේදද කොහොද කට්ටායමක් ආවා. මං හිතන්නේ එක එක පැති වෙනින් ආව හතර ගොල්ලක් විතර හිටියා. ඉතින් මට ඒ වෙලාවේ මේ රිට්‍රීට් එක පටන් ගන්න තිබුණ නැති නිසා මම ඒගොල්ලොත් එක්ක ටිකක් කතා කරලා හිටියා. ඉතින් මම කො මේ හතර පැත්තකින් ආපු විවිධ ආසාවල් සහිත හතර දෙනා අපි මොන වගේ දෙයකට කාලය ගත කරොත් හොඳද කියලා. ඉතින් ඒක මධ්‍යම වයසේ උපාසකම්ම කෙනෙක් වෑ ස්වාමීන් වහන්සේ අපි භාවනා කළ යුත්තේ ඇයි කියලා. මොකද භාවනා කරන්න එපා. ඒක ප්‍රශ්නේ. කවුද කිව්වේ භාවනා කරන්න කියලා? ආයෙත් කොට කරකොලත් ඇරියා වගේ මං කිව්වා ඇයි කවුරු හරි කිව්වද ඔයගලන්ට හීනෙන්වත් ඇවිල්ලා භාවනා කරන්න කියලා. මොකද දැන් සීනකේ තියෙන දෝෂේ මොකද්ද කියලා ඇහුවා. දැන් එක එකනා මූණෙන් මූණ බලනවා හතර දෙනාම නිකන් පුවක් හිටක් ගලේ ගැහුවා. මොකද භාවනා කරන එක මල වාතයක්. ඔක හරි අඟට අමාරු. කවුද කිවි කරන්න කියලා. එපා. දැන් ඉන්නේ හොඳ නැද්ද කියලා ඇහුවා. මම මොකද්ද ප්‍රශ්නේ? මේ ඇයි ආවේ කැලේට? මොකද ගෙදර ප්‍රශ්නයක්ද? බඩේ අමාරුවක්ද? නැත්නම් කාටවත් තේරෙන්නේ. භාවනා කළ යුත්තේ ඇයි කියලා. මං කවදාකවත් කාටවත් කියන්නේ භාවනා කරපන් කියලා. මොකද ඒක දැනෙන දඬුවම. කවුරුද ආවොත් ඉතින් දන්න විදිහට ඔය කියලා දෙනවා ඉතින් අර වතුර තිබහට ආපිනේට වතුර දෙන්න තෝ වෙන මොන කරන්නේ. භාවනා කරන්න කියන්න බෑ කාටවත්. ඒ මනුස්සයාට මානසිකත්වය හදාගත්තේ නැත්නම් සම්මාදිට්ඨිය හදාගත්තේ නැත්නම් මුණින් නව කලයකට කොච්චර වතුරක් කරවත් ඇති වැඩක් තියෙනවා. බුදුරජාණන් වහන්සේම වක්කරණේ කමෝඩයයි කියලා. වතුර වක්කරණය කරන ධර්මයට අගෞරව කරනයි කියන්නේ. පිළිගන්න කලයකට ඕනේ වක් කරන්න. ඒ නිසා යම් කිසි කෙනෙකුට හිතුණා නම් ජීවිතය යන්නේ අපි භාවනා කරන්න ඕනේ. මේ දැන් මට කලාතුරකින් මට මූල කර්මත්තනේ අහුණා කියලා මේක මට නම් පේන්නේ නිවන වගේම වටිනා සම්දිස්ථානයක්. දැන් මම මේ කියන්න හදන්නේ ඒක දැක්කට පස්සේ ඒක පොඩ්ඩක් උනන්දු කරන හැටි. ඒ මම කළ යුත්තේ මේකයි. මම කරන්නේ මේ මධ්‍යස්ථ වරමුණ ආස්වාද ප්‍රසවාසයේට හිත නංගන්න උත්සාහ කරනවා හිත පිට පයින්නවා කමන්නේ නැවත නැවත මම කොහොමද මේ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා මේ අරමුණ බහුලීගත කිරීම සඳහා අරමුණ ආශ්‍රය ආශ්‍රය කිරීම සඳහා භාවනා කිරීම සඳහා කළ යුත්තේ මොකද්ද කියලා බැලුවොත් එතෙන්දිත් මේ සම්මක සංකප්පේ ඊට වැඩගත් වෙනවා. එතෙන්දී බුරුම ක්‍රමයේ විශේෂයෙන්ම මහසි භාවනා ක්‍රමයේදී මහසි සයඩුගේ තියෙන සුවිශේෂීත්වය සුවිශේෂත්වය තමයි මේක යම් කෙනෙක් තේරුම් ගත්තා නම් අතෝ රක්නතෝ ගන්න මේ කාම සංකල්ප වෙනුවට යම් යෝගාවචරයයි කියන වටන පුද්ගලයෙක් මේ මධ්‍යස්ථ අරමුණක් හඳුන්වා දීම වටිනාදයක් බවට දැනටමත් තේරුම් ගන්න නම් දැනටම සම්මාදිට්ඨිය තියෙනවා නම් ඒ මනුස්සයාට ඒ සම්මාදිට්ඨියෙන් අඳුනා ගන්න ලද මේ සංකල්පය බහුලීගත කිරීම සඳහා ක්‍රමවේද සැලකීමේදී ඉතාමත්ම ප්‍රශංසනීය නැත්නම් උත්කෘෂ්ඨ සේවයක් කරපු කෙනෙක් තමයි මහසි ෂැඩෝ ස්වාමීන් වහන්සේ බුරුම ජාතික ඒ ස්වාමීන් වහන්සේ ගත්ත උපක්‍රමය තමයි මෙනෙහි කිරීම කියන්නේ. මානසිකාරය. මේ මානසිකාරය කියලා කියන්නේ හිතට දහසකුත් අරමුණු ගමන් කරා පැමිණෙද්දී තමන් සම්මා සංකල්පයට තුඩු දෙන අරමුණ නම කියලා කතා කරනවා. නම කියලා කතා කරනකොට අනික් අරමුණු අතර මෙයාට සුවිශේෂත්වයක්පත් වෙනවා. මේ සුවිශේෂත්වය නිසා එයා නැවත නැවත එන්න තියෙන ඉඩ වැඩි. ඒක නිසා ඉස්සල්ලාම තමයි සම්මා දිට්ඨිය හදාගන්න ඕනේ මම මේ භාවනා කරන්නේ භාවනා කරලා බලාපොරොත්තු වෙන්නේ මේ මධ්‍යස්ත වූ උදාසීන වූ අරමුණක් හිත අරමුණක් මතින් හිත ප්‍රතිස්ථාපනය කිරීමෙන් කාම අරමුණු එන්න තියෙන ඊඩ බලකන එකයි. බොහෝම බයපක්ෂ වැඩක්. බොහෝමත්ම යාපුවෙන් කරන වැඩක්. අපි කුසල් දාගන්නෙත් නැහැ මේකට. අකුසල් දුරු කරන්න හදන්නෙත් නැහැ. මධ්‍යස්ථ දෙයකින් පුරවනවා. මේකට බුදුම ස්වාමීන් වහන්සේලා දෙන නිදර්ශනය තමයි කටපුංචි පුංචි බෝතලයක් ගත්තොත් සෙන්ට් හරි එහෙම නැත්නම් ඔය විටමින් වගේ දාලා තියෙන එකක් කියලා හිතමු. ඒකට වතුර පොය. ඒක තියෙන ඒ ඇතුලේ තියෙන ගඳ අයින් කරන්න ඕන. ඒක ඇතුලේ තියෙන වාතය අයින් කරන්න ඕනේ නම් අපි ඔය ගිහිලා මේ ගලන දියැලකට ආයි ආයු කෙරුවට ඇල්ලුවාට කඳුලක්වත් ඇතුලට යන්නේ නැහැ. දෝරේ ගලන වතුරෙන් අර කටපුංචි පොතේ කඳුලක්වත් යන්නේ ඒක කරන්න තියෙන්නේ පාන්තිරයක් හරි පොල්කෙන්දක් හරි දාලා ඒ පොල්කෙන්ද දිගේ වතුර කඳුල කඳුල කඳුල කඳුල සීරු මාරු වෙන්න අරින්න ඕනේ. එතකොට ඇතුළට යන වතුර කඳුලට සාපේක්ෂව වායු ප්‍රමාණයක් එළියට එනවා. බොහෝම හිමීට වතුර ඇතුළට දාන්න දාන්න දාන්න දාන්න ඒකේ තියෙන වාතය පිට වෙන්න පටන් ගන්නවා. ඒ වගේ අපේ දැන් කටපුංචි බෝතලයක් වගේ අපේ හිත ඇතුලේ පිරීලා තියෙන්නේ කාම සංකප්ප, ව්‍යාපාද සංකප්ප, හිංසා සංකප්ප වලින්. ඉතින් අපි අර මධ්‍යස්ත වූ ආනාපානේ ආස්වාද ප්‍රසආරේ පිම්බීම හැකිලිම අර පොල් කෙන්දක් දිගේ වතුර කඳුලක් බස්සන්නසේ එක එක කඳුල කඳුල දාන. මතක තියාගන්න ඕනේ යන්න යන්න යන්න අපිට පෙනුනත් නැති වුනත් ප්‍රතිස්ථාපනය වෙන්නේ මිච්ඡා සංකප්පේ. සංස්ථාපනය වෙන්නේ සම්මා සංකප්පේ. ඉතින් මේ සඳහා අපි මේ සාමාන්‍ය ලෝකේ දන්න හැම ශිල්පයක්ම පාවිච්චි කරනවා දැන්. ආශස් ප්‍රසවාසයේ මේ ආශ්වාසයනකොට ආශ්වාසය කියලා මෙනෙහි කරනවා. ප්‍රශ්වාසයනකොට ප්‍රශ්වාසය කියලා මෙනෙහි කරනවා. මෙන්න මේක තමයි විතක්කය කියලා කියන්නේ. ඒ කෙනාට නම කියලා කතා කරනවා. අපි ඉස්කෝලේ ගියාම පළවෙනි පීඩියක ඉවරෙච්ච ගමන් නංගට ගහනවා කියලා එකක් කරනවා. මම දැන දැන් නම් කියනවාද කියලා අපි ඉස්කෝලේ යන කාලේ තිබුණා. ඒ ටීචර් කරන්නේ මේ නන් ලයිස්ට් අරගෙන නම කියලා කතා කරනට ඒ කෙනා අත උස්සනවා. අතිශාම ඒ ටීචර් දන්නා මේ මිනිස්යාද පන්තිට ඇවිල්ලා තියෙනවා කියලා. අතිශය නැත්තම් වෙන කෙනෙකුට අතිශොත් ටීචර් දන්නා බොරුව කරන්නේ කියලා. එතකොට පණින්න බෑ. හරියටම එල්ල වෙනවා ටීචර් දන්න ක්ලාස් ටීචර්මයි කරන්නේ. අද ඇවිල්ලා තියෙනවද නැද්ද කියලා. ඒ වගේ තමයි හරියට ආශ්වාසයට නම කියලා කතා කරුවොත් ප්‍රශ්වාසයට ඇවිල්ලා අත උස්සන්න බෑ ඒක. ප්‍රශ්වාසයේ නම කියලා කතා කරනකොට ආශ්වාසයට ඇවිල්ලා නම අත උස්සන්න බෑ. ආශ්වාසය ප්‍රශ්වාසය නම කියලා කතා කරනකොට සද්දයකට වේදනාවට හිතවිල්ලකට ඇවිල්ලා මම ආවයි කියලා අත උස්සන්න බෑ. ඒක ඇත්තටම මේ චෝදනා කළ හැකි වැරද්දක් වෙනවා අනුන්ගේ අනුන්ට වෙනුවට අත උස්සන එක. ඒ නිසා මේ මෙනෙහි කිරීමෙන් උදුමාකාර විදියට මේ සම්මා සංකප්ප හිතට ඇතුල් කිරීමේ ඊ타ත්ම සරල ඊ타ත්ම අහිංසක මිත්‍යා සංකල්පයේ තියෙන මේ මකර ගතිය හොඳටම තේරුම් ගන්න. නමුත් ඇඟට නොදැනෙන්න සම්මා සංකප්පය ඇතුල් කරන්න පටන් ගන්නවා. මේක මේ තාක් එච්චර වටිනා සංකල්පයක් බවත් තාක්ෂණයක් බවත් දැනගත්තට මේකට ඉතාමත්ම තුච්ච විදියට නින්දිත විදියට බැන්නේ ලංකාවේ බෞද්ධයා මේක මේ වැරදි කියලා. මේක බුදුහාමරෝ කියප එකක් නෙවෙයි. මොකද්ද මේ මෙනෙහි කිරීමේ ක්‍රමයක් තිබුණේ නැහැ කියලා ඔය මහචික මේ ලංකාවට එනකොට ජාත්‍යන්තර පුවත්පත්වල හැමදාම විවේචනය කරලා තිනවා මේක මාර්ගපාක්ෂික වැඩක් කියලා. ඇත්තටම කියනවා නම් මහා තිරුණාංශලා තුන් හතර නමක් එකතු වෙලා ඒක සම්පූර්ණ අරසා කළා නෑ නෑ මේක මේ වෙන්න පුළුවන් මේකේ විශාල සේවයක් වෙනවා එහෙම දුවන හිත එල්ලකට ගන්න පුළුවන් කියලා. ඒ විශාල කුණාටුවක් යද්දී ඉන්ද්‍රකීලයක් වගේ හිටපු කෙනෙක් තමයි අපි අපවත් වෙච්ච මීචර කියලා හිටපු නායක ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ මේක පරීක්ෂා කරලා බලලා කිව්වා නෑ මේක අනිවාර්යයෙන්ම මේ නොසන්ඩාල හිත, නන්නත්තර වෙච්ච හිත කණුවක බැඳලා තබා ගන්න සම්මා සංකප්පය ඇතිකරන්න උදව් කරනවා කියන්නේ. රේරුකාණ චන්දවිල කරුණා නායක ස්වාමීන් වහන්සේ මේක අනුමත කරා. අපේ ගල්දුව පණ්ඩිත ස්වාමීන් අනුමත කරා. තවත් ප්‍රධාන තරුණාංශලා තුන් හතර නමක් මේ අවුරුදු 50කට විතර ඉස්සලා අනුමත නොකරන මේකත් සුනාමයට අහුණා වගේ යන්න ඉඩ තිබුණා. ගියා නම් කවදාකවත් බෑ ගිහියෙකුට නම් භාවනා කරන්න. මොකද ගිහි ජීවිතයේ තියෙන මේ අතර নানা ප්‍රකාර ප්‍රශ්න මැද කොහොමද Tamanට සුවිශේෂී වූ අරමුණ විශේෂ අමුත්‍යක් විදිහට සලකන්නේ? එක ක්‍රමයයි තියෙන මෙනෙහි කිරීම තමයි. නිසා මේ මෙනෙහි කිරීමේ යාන්ත්‍රණය හොඳට තේරුම් ගන්න ඕනේ මේකෙදී අපි <clears throat> විතක්කය කියන චෛතසිකයට හොඳ තැනක් දෙනවා. තැනක් දීලා ඔක්කොම දේවල් තියෙද්දි අවශ්‍ය කරන දේ නම කියලා කතා කරනවා. <clears throat> මේකට බුරුමේ ස්වාමීන් වහන්සේ දක්ෂයි. ඒ ස්වාමීන් වහන්සේ දෙන්න නිදර්ශනේ තමයි පරිවිරයනක් වහලා ඉන්න වෙලාවක සමාන ඇට නැත්නම් අපි මුං ඇට ටිකක් ගත්තයි කියලා. මුං ඇට වලට සමාන ඇට ප්‍රමාණය තියෙන වැලිත් එක සමසමසේ කලවම් කරනවා. කලවම් කළ විසි කෙරුවොත් ඒ ස්වාමීන් වහන්සේලාන බැරවිලාවත් පරිය වැලියට ඒකට ගහයිද? තාවත් නැහැ. උද්ගහන්නේ හරියටම උන් ඇටටම. කොච්චර 110ක් මුංගට 190ක් වැලියට තිබ්බත් ඌ ගහන්නේ නැහැ වැලියටේට. ආන්‍ය වගේ යෝගාචර ලක්ෂයක් බාධක තිබුණත් ආනාපානට විතරක් ගහන්න ඉගෙන ගත්තොත් අනිවාර්යයෙන් මේක අර ටාගට් බෝඩ් එකට වෙඩි තියන්න කෙනෙක් වගේ පිහි ගහන්න පුරුදු කරන කෙනෙක් වගේ දවසක තේරුම් ගන්නවා එක දිගට ආස්වාස ප්‍රස්වාස දෙකක් තුනක් හතරක් පහක් හයක් මේ මෙනෙහි කිරීමට ලක් වුණාට පස්සේ හිත පුදුම විදිහට මේ ඒකාග්‍රතාවේ නම් වූ සමාධියට අවශ්‍ය කරන මූලික ආසන්න කාරණාව සම්පූර්ණ වෙන අතර තමන්ගේ ජීවිතේ පළවෙනි වතාවට ආධ්‍යාත්මික පිටකොන්දක් හැදෙන්න පටන් ගන්නවා. දේවල් කොච්චර තමන් කරා පැමිණුණත් අවශ්‍ය දේට හිත මෙහෙවීමේ ස්වාධීන වූත් බාහිරේ සඳහා පැමිණීමක් නැති වූත් මනුෂ්‍යයට පමණක්ම කළ හැකි වූත් අනිවාර්යයෙන්ම සුවදායක දෙන ප්‍රතිඵලගෙන දෙන්නා වූත් මේ හික්මීම පටන් ගන්න ඉතාමත්ම හිමීට. එනිසා මේ සතියට මේ මෙනෙහි කිරීමේ මාර්ගයෙන් අපි ලබා දෙන්න හදන විතර්කයේ මාර්ගයෙන් අපි ලබා දෙන්න හදන සම්මා සංකප්පේ මාර්ගයෙන් අපි ලබා දෙන්න හදන මේ ගැම්ම කිසිම විදියකට කිසි කෙනෙකුට කිසි කෙනෙක් උදව් කරන්න බෑ. තමා විසින්ම කරලා ඒක අත්දක ගන්න ඕනේ. අත්දක ගන්නකොටත් මුලින් මුලින් අසාර්ථක ප්‍රතිඵලයක් වෙනවා. නමුත් කරගෙන කරගෙන යනකොට කාලානුරූප යොදන කාලයට සාපේක්ෂව ටික ටික ටික ටික මේක වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ වැඩි වෙනකොට ඉස්සල්ලාම මේක yaadෙනවා, මේක අල්ලනවා, මේක බහුලීගත වෙනවා, මේක භාවිත වෙනවා කියලා දැනගන්නේ තමයි. ඒක දැනගන්න පුළුවන් වෙන කිසිම දෙවන්නේක් මේ ලෝකේ නෑ. ਸਰුවචනාංශය අරිච්චාම. සරුවචනාංශයට විතරක් තියෙන ආශය අනුසය ඥානෙ උන්වහන්සේට කිය တဲ့ මේ විනාඩි භාවනා හරියනවා කියලා. මේයින් එපිට මේ දැන් තියෙන මේ ලෝකේ තියෙන මේ নানা ප්‍රකාර විකඩන් සේරම මේ භාවනාව වවාගෙන කන්න කරන වැඩ. තමනුයි දන්නේ Taman ඉස්සරහට යනවද පස්සට යනවද තමනුයි දන්නේ Taman මේ සම්මාදිට්ඨියින්ද පටන් ගන්න තියෙන්නේ නැත්නම් මේ භාවනාව කරන්නේ ෆැෂන් එකටද කියලා. තමනුයි දන්නේ මේ භාවනාව කරන්නේ ලෙඩසුව කරන්නද කියලා. තමනුයි දන්නේ මේ භාවනාව අනුන්ට උගන්වන්න මේ බයිලාවට කරනවාද කියලා. ඒ එකකින් අත්දැක හදාකවත් මෙච්චර මේ නයිසાર્ගික වූ මෙච්චර වූ නෛර්යානික වූ සද්ධර්මයකට ගන්නව නම් ගන්න දෝතින් වමතින් විතරක් අල්ලන්න එපා. වමතින් ඇල්ලුවොත් 33000 වයර කැල්ලුවා වගේ තමයි. හරිම හයි ටෙන්ෂන් එකක් වැඩ කරන්නේ මේක. මොකද හිතත් එක්ක වැඩ කරන්නේ. ඒ නිසා තමයි දන්නවනම් යාන්තමට හරි කමන්නේ වාඩි වුණාට පස්සේ ආනාපානෙ පේනවා. මට ඒ ආනාපාන ටික බහුලීගත කරගන්න ඕනේ. දියුණු කරගන්න ඕන නම් අපි ඒ නම කියලා කතා කරනවා. ආස්වාසයෙන්කොට ආස්වාසය කියලා මෙනෙහි කරනවා. ප්‍රස්වාසයෙන්කොට ප්‍රස්වාසය කියලා මෙනෙහි කරනවා. මෙහෙන් මේ වෙනේ කිරීම කරන්න කරන්න කරන්න තමන්ට ඒ අරමුණත් එක්ක මූණට මූණ දාලා ඉන්න පුළුවන් ගතිය පොඩ පොඩ පොඩ පොඩ වැඩි වෙනවා. එහෙම නැත්නම් අරමුණට එළඹ සිටි ගතිය වැඩි වෙනවා. <clears throat> අප්‍රමාද වෙන ගතිය වැඩි වෙනවා. මේ විදිහට විතක්කයේ යෙදවීමේ සූරකම දක්ෂකම පළවෙනියම යෝගාවචරය ඉගෙන ගන්න පරියන්කේදී. ඒ මොකද ඒකෙදී බාහිර කරදර ඔක්කොම අයින් කරලා ඒක පරිශනාගාර මට්ටමකදී දෙනවා පරිශනය කරන්න. ඊට පස්සේ සක්මන් කරනකොට අච්චරම පරිශනාගාර තත්වයක් නැහැ. ඇස් දෙක ඇරලා රූපත් පේනවා. චේතනාපූර්වකව කයත් වැඩ කරනවා. සද්දත් ඇහෙනවා, උලන් වදිනවා. ඒතිෙදිත් වම දකුණ වම දකුණ කියලා මේ මෙනෙහි කරන්න පටන් අර ගන්නකොට අච්චරව සාර්ථකත්වයක් පේන්නේ නැහැ. නමුත් ආශ්වාස ප්‍රශ්වාස රැල්ල නාසිකාග්‍රේ වදිනට බොහොම ගොරෝසුව පය පොළවේ වදිනවා වැටෙන නිසා ප්‍රායෝගිකව වාසියක් තියෙනවා. නමුත් සමාධියට බර අඩුයි. වීර්යයට බර වැඩි. ඒ නිසා මේ යෝගාවචරය යම් අවස්ථාවක මේ විදිහට ඒ මිච්ඡා සංකල්පයේ ප්‍රහාණය පිණිස සම්මා සංකල්පය එළඹ වාසය කිරීමටත් යම් ප්‍රයත්නයක් කරනවා ඒකට සම්මා වායාමයේ කියලා කියනවා. යහ ප්‍රයත්නය. යහ වෑයම. නැත්නම් යහ වීරිය. නැත්නම් වීරත්වය කියන්නේ. එතකොට තමයි යෝගාවචරය තියෙන්නේ මෙතෙක් කල සංසාරේ අපි මොකද්ද කළේ? මේ සම්මා මිච්ඡා සංකල්ප වලට ඉනිමම් බඳිනවා. කාම සංකල්ප වලට ඉනිමම් බඳිනවා. ව්‍යාපාද සංකල්ප වලට විහිංසා සංකල්ප ඉනිමම් බඳ දැනගෙනත් නෙවෙයි අහිංසකව තමයි. නමුත් දන්නේ එච්චරයි. දැන් කවදා හරි කොත්තනකදී හරි මේ මිච්ඡා සංකල්පිනොත් සම්මා සංකල්පයක් කියන එක වෙන්කොට හඳුනාගෙන මිච්ඡා සංකල්ප කෝටි ලක්ෂ ගණනක් තිබුණා සම්මා සංකල්පෙට මම සහයෝගය දක්වන්න ඕනේ මම උඩ ගිඩි දෙන්න ඕනේ ඉනි මම බැඳලා දෙන්න ඕනේ මෙනේ කරලා දෙන්න ඕනේ කියලා ඒ මනුස්සයා ඒකට ක්‍රම සහ විදි ව්‍යායාම යොදනකොට තේරෙනවා අනේ මෙතෙක්කල් සංසාරේ කවදාකවත් නොකරපු ප්‍රයත්නයක් මේ කරන්නේ මේක නොදැන මේක අගයක් ආඩම්බරයක් නැතුව මේ පිළිබඳව පෙරදක්මක් නැතුව හිටියානම් කවදානම් මෙහෙම දෙයක් අහම්බෙකින් සිද්ධ වෙයිද සරුවචනanse කියන කවදාකවත් මහම්බෙන් සිද්ධ වෙන්නේ නැහැ කියන. අනිවාර්යයෙන්ම කවුරු හරි කියන බසක් අහලා හොඳට පෙරපින ඉස්මතු වෙලා හොඳ සම්මා දිට්ඨියකින් යුක්තව කරපු කෙනාට මේක මතුවෙනවා. එතකොට මේ පුද්ගලයා සම්මා වායාමයේ කියලා යහ ප්‍රයත්නය කියලා යොදන මෙහෙවන ඒ ඥානයත් මෙතෙක් කල තමයි ජීවිතේ ගෙනාපු ඥානත් අතර පුදුමාකාර හොරස්විල්ලක් වෙන්න පටන් ගන්නවා. මෙතෙක් කල් කෙරුවේම මිච්ඡා සංකල්ප, මේ ව්‍යාපාද, විහිංසා. දැන් කරන්නේ නික්මීමක්, අව්‍යාපාදයක්, අවිහිංසාවක් නැත්නම් මේ නිකම්ම නිකන් ඇල් වතුර වගේ තියෙන මධ්‍යස්ථ අරමුණක්, සක්විති රජ කෙනෙකුගේ ඔටුන්නක් වගේ, ඔටුන්නේ මිනිකොණ්ඩල වගේ සලකන ඒකට උදව් කරනවා. අසාර්ථක වුණත් මේ විශාල විප්ලවයක් මේකදී සිද්ධ වෙනවා. ආන්නේ මෙනේ කරන මෙනේ කරන යනකොට යාට කියන්න පුළුවන් වෙලාවක් આવොත් අපෝ දැන් නම් මට ආනාපානෙත් එක විනාඩි 10ක් ඉන්න පුළුවන්. තුනක් හතරක් ඉන්න පුළුවන් මුණට මුණ දාලා ඉන්න පුළුවන් කියලා ඒක ඒ යෝගාචරයට මම භාවනා කරනකොට මට මගේ ගුරුවරයා කිව්ව උඹ මෑරුණත් ලබනාත්මෙටත් ඔන්න ඔය පුරුද්ද යනවා අනන්ත අප්‍රමාණ විෂම අරමුණු තියෙද්දි මේ ගත්ත ප්‍රයත්න නිසා මැරුණත් ඒ තමන් එක තමන්ගේ මතකයේ මේ අවශ්‍ය යහ දෙයට අවශ්‍ය වෙලාවට යොමු කරවීමේ ශක්තිය තමන්ගෙන් දුරු කරවන්න බෑ. ඒක නිසා ඒ ඥානපෝනික ස්වාමීන් වහන්සේ මේ සතිය ගැන මතක් කරනකොට කියනවා සති චෛතසිකය එතන මේ අරමුණට හිත එළඹ සිටින ගතිය අප්‍රමාදේ කියන්නේ ඊටාත්ම ලැජ්ජාශීලී පසුබාන සමාජශීලී නොවන චෛතසිකයක් කියලා. අනන්ත අප්‍රමාණ කුසලතා සහිතයි. අනන්ත අප්‍රමාණ නිර්මාණශීලීත්වයක් තියෙනවා. නමුත් සභාශීලී නැති චෛතසිකයක් කියලා. ඒ වෙනුවට සද්ධාව කියලා කියන්නේ හරිම සභාශීලී පැනලා දෙන જાති චෛතසිකයක්. වීරිය කියලා කියන්නේත් එහෙමයි සමාධිය කියන්නේත් එහෙමයි ප්‍රඥාව කියන්නේත් එහෙමයි. ඒ පිරිස මැද සතිය මුළු ගැන්වෙනවා. හැම වෙලාවෙම මුළු ගැන්විලා කවදාකවත් ඉදිරිපත් වෙන්නෙත් නැහැ කවුරු හරි එන්න කිව්වත් බෑ කියන ජයචෛසිකය. ඒ නිසා මිනිස්සු සාසනික වැඩවලදී සද්ධාව හරියට ඉස්මතු කරගෙන වැඩ කරනවා ඇත්තට ප්‍රයෝජනත් ලබනවා. වීරියමුත් වැඩ කරනවා. සමාධියට ලෝභ කරනවා. ප්‍රඥාව ඉහළින් සලකනවා. නමුත් කවදාකවත් බෞද්ධයවත් මේ සතිය ඉස්සර කිරීමේ වැඩපිළිවෙලක් කරලත් නැහැ, කෙරෙන්නෙත් නැහැ. ඉතින් යෝගාවචරයේ පුද්ගලිකව හිතාගත්තොත් මම ගත කරපු ජීවිතේ වටිනාම අභියෝගය තමයි වටිනාම පරිශ්‍රණය තමයි මම කවදා හෝ සති ඉස්සර කරන කරනවායි කියලා. ඒකට උපමාවක් දෙනවා ඒ ස්වාමින් වහන්සේ මේ වීරියට ඡන්දේ දීලා බලනවා වීරියත් වේලාවක හොඳයි වේලාවක අපිය පාවා දෙනවා. ශද්ධාවත් හොඳයි වේලාවකට සමානට අපිව පාවා දෙනවා. සමාධියත් හොඳයි අවිට වෙලාවක අපිව පාවද. ප්‍රඥාවත් හොඳයි ප්‍රඥාවත් පාවද. නිසා මේ සමිතිය කට්ටිය කල්පනා වෙලා හිතුවොත් වෙලාවක අපි මොකද වෙන්නේ කට්ටිය ඡන්ද දීලා මේ සතියට මුල් තැන දෙනවයි කියන එක. අපි කට්ටිය කියලා සත්‍ය සභාපති කරමු කිව්වොත් සතිය යන්නේ ඊ타මත්ම පැකිලීමෙන් කියලා කියනවා. හැබැයි එකක් කියනවා ඒ ශාංශේ ස්තුති කරන්න ඕන එක වටිනා දෙයක් සතිය ගිහිල්ලා නැග්ගොත් නම් පුටුවට කවදාවත් අම්මා මුත්තා කිව්වත් බහින්නේ නැහැ කියලා කිව්වා. කවදා හරි මොන විදියෙන් හරි අඬලා හරි සතියට අපි දුන්නොත් එන ඉත්තෑගෙට කබල්ලෑ කියලා මුත්තා බලනවාන් කිව්වා වාගේ ඒ මනුස්සයන්ගෙන් සතිය කාටවත් හොරකම් කරන්න බැරි වෙනවා. අන්න එහෙම ඇතුළතද බබලන අඳුර පාන්නේ නැති පුදුමාකාර ගුණ විශේෂයක් තියෙන මේ සතිය. අන්නේ සතියට පාරායන් කළ රජුරෝ යනකොට පාරායිස් දෙන්නා වගේ විතක්කේ තමයි ඉඩ අරන් දෙන්නේ ඉඩ අරන් දීලා ආනාපානෙත් එක යාලු කරපුවම ඒකට ආනාපාන සතිය කියනවා ආනාපාන සතිය මුණ දාගෙන ඉන්නා තාකල් මේ සතිය ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් හොඳට පෝෂණය අවුව සහ වතුර ලැබිච්ච ගහක් වගේ එයාට ඕන වෙලාවට වැඩෙන්න පටන් ගන්නවා මෙතෙන්දී යෝගාචරය ඊ타ත්ම සැලකෙල්ලෙන් ඊ타ත්ම සීයෙන් ඊ타ත්ම ඉවසිල්ලෙන් යුක්තව මේ සතියට මුලල්ලා ගන්න දෙන්න ඕනේ ඉක්මන් කරන්න යන්න ඕනේ ඉක්මන් කරන්නේ සද්ධාවෙන් ඉක්මන් කරන්නේ වීර්යය. ඉක්මන් කරන්නේ සමාධිය. ඉක්මන් කරන්නේ ප්‍රඥාව. ඒක කෙනෙකුට පැහැෙන්න දෙන්නේ නැතුව සතියට කියනවා උඹ උඹේ පදනම සකස් කරගනි. හිමීර සකස් කරගත්තට පස්සේ ඒ සතිය අර ආනාපානෙට මූණට මූණ දාලා පිහිටුව ගත්තට පස්සේ මේ සතියේ තියෙන විනිවිදින ගතිය. කවදාකවත් මතු පිට වටිනාකමෙන් සතුටු වෙන්නේ නැහැ. සද්ධාවේ තියෙන මතු පිට සද්ද වටිනාකමෙන් සතුටු වෙලා ප්‍රසාදේ පහල කරනවා. නමුත් ඇතුළ ගිහිල්ලා බලනකොට කුණු වෙච්ච එක. වීරියත් සෙල්ලක්කාරකම් කරන්න ගියාට මොකක් එකද මේ රණ්ඩු කරන්නේ මොකද්ද Taman දිනාගත්තේ කියන එක වීරියට එහෙම ඥානයක් නැහැ. සමාධිය කියලා කියන්නේ මතියක් මතයක්. එනිකන් මේ ඔපරේෂන් එකට ඉස්සෙල්ලා ලෙඩෙක් සීනති කරා වගේ එතන හොඳට බීපු මිනිසෙක් වගේ ඉන්නවා ඒකට බොහොම කරදරයක් නැතුව ඉන්නවා. නමුත් යථාර්ථය පේන්නේ ප්‍රඥාවත් පටන් ගන්න ප්‍රඥාවේ තියෙන හුඟක් ෂටගති. හුඟක් මිච්ඡා සංකල්ප. සතිය විතරයි මේ අතරමැද ඉඳගෙන ඒ වගේ දේවල් වලට මත් වෙන්නේ නැතුව හිමීට හිමීට හිමීට හිමීට ඒ ඉඩම අල්ලා ගන්න. එහෙම නැත්නම් බලය තහවුරු කර ගන්නවා. අන්නේ බලය තහවුරු කර ගන්න වෙලාවදී යෝගාවචරයා ඒකට දක්වන අනුග්‍රහයේදී අසරණ වෙන ගතියක් තියෙනවා. ඒ යෝගාවචරයට උනන්දු කරවන්න කල්යාණ මිත්‍රෝ අඩුයි. ඇහෙන බනත් අඩුයි. ඒ වගේම තමන්ගේ හිතත් කියනවා අයියෝ මේ වෙලාවේ මේ වැඩ කෙරුවොත් හොඳයි කියලා නිසා කාට හරි අපි හිතමු කොහොම හරි කරගන්න පුළුවන්ුණයි කියලා. අන්නේම පුළුවන් නම් <clears throat> මේ විතක්කයේ ඊගාවට තව පොඩ්ඩක් ඉදිරියට ගිහිලා ਵਿਚාරයට ඉඩ සලසනවා. ਵਿਚාරය කියලා කියන්නේ මේ ඉදිරිපත් කරගන්න අරමුණ විමසා බලන, පිරිමැද බලන, රස බලන, දිවගා බලන ගතියකට එනවා. එතකොට සරුවචනාංශය කියනවා සතෝ අස්ස සති සතෝ පස්ස සති. සතිය යුක්ත ආස්වාස කරයි සතිය යුක්ත ප්‍රසවාස කරයි දැන් යන්තම් සතිය මුල් අල්ල ගන්නවා. ඊට පස්සේ දීගං වාස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති. දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති. මම දීර්ඝ හුස්ම ගන්නකොට දීර්ඝ හුස්ම ගන්න බව දාන්න. දීර්ඝ හුස්ම හෙලනකොට දීර්ඝ හුස්ම එන්න බව දාන්න. කෙටියෙන් හුස්ම ගන්නකොට කෙටියෙන් හුස්ම ගන්නව දාන්න. කෙටියෙන් හුස්ම හෙලනකොට කෙටියෙන් හුස්ම බව එන්න බව දාන්න. දැන් මේ සතිය යන්තම් කණු කැපිලා මුල් බැහැගේ වෙලාව. ඒකෙදි ඊටාමත් පුංචි දේවල් වලින් සරුවචනංශ මේ බබෙකුට අයනු අයනු කියලා දෙන්න වගේ මේ සත්‍ය පෝෂණය කරලා දැන් අරමුණ ආනාපානි <clears throat> මූණට මූණ දාලා තියාගන්න පුළුවන් වුණා නම් ඊට පස්සේ කියනවා සබ්බකාය පරිසංවේදී අසසිසාමිති සික්කති සබ්බකාය පරිසංවේදී පස්සසිසාමිති සික්කති දැන් කියනවා ආස්වාසේ මුල මේකයි මැද මේකයි යග මේකයි කියලා මෙතෙක් වෙලා ආශ්වාසයෙන් ප්‍රශ්වාසයෙන් වෙන් කර කර බලපෙ හිතට මුල මැද අග වශයෙන් බලන්න. ප්‍රශ්වාසෙත් මුල මැද අග වශයෙන් බලන්න කියලා. එතකොට සම්පූර්ණ චිත්‍රයක් සම්පූර්ණ චිත්‍රපටියක් සම්පූර්ණ ජවනිකාවක් සම්පූර්ණ නාඩගමක්ම තියෙනවා ආශ්වාසය ඇතුලේ. ඉසල ඒකවත් වගලා ගන්නට දැපෙන දබා ගන්න බැරුව හිටියේ. දැන් ඊට පස්සේ ඒක හොඳට පතුරු ගහලා බලනකොට විසිතුරු කරලා බලනකොට මේ ආශ්වාසය ඇතුලේ සම්පූර්ණ ජීවිතයක් ඇවිල්ලා නැති වෙලා යන ගතියක් තියෙනවා. ප්‍රශ්වාසයක් ඇතුලේ සම්පූර්ණ ජීවිතයක් පටන් අරගෙන නැති වෙලා යන ගතියක් තියෙනවා. අන්න ඒකට මේ ලේසර් බීම් එකක් ගැහුවා වගේ හොඳට ආස් මේ 100න් එලඹ සිටිස් ගතියෙන් ආශ්වාසයත් දිහා බලා ඉන්නකොට කොච්චරක් අර කරදරකාරී ජීවිතයක මෙතන ආවත් ආශ්වාසයේ ආස්වාදයක් බවටපත් වෙන්න ඉඩ තියෙනවා. මේ ආස්වාසය ඇතුලේ ලෝකේ තියෙන සියලුම සැප සියලුම විවේක සියලුම හුදකලා බව සියලුම විස්රාමයේ තියෙන බව ඒක ඇතුලේ පිරිච්ච ගතියක් සම්පත්‍ති කරගතියක් තියෙන බවට යෝගාවචරයට තේරෙනකොට එයා ඇතුළතින් සතුටු වෙන තමයි ළඟ දැනට තියෙන ප්‍රභව වලින් 100ක් සතුටු වෙන තැනට උනත් එන්න ඉඩ තියෙනවා. ඒක හුස්ම ගන්නකොට ශරීරයේ සෑම සෛලයක් පාසාම විස්්‍රාම වෙනවා. චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට තමන තේරෙන පටන් ගන්නවා gedara ගියා වගේ. කලකොල ගති, බය ගති මොකක්වත් නැතුව ඒකට கிඳා බහින්න බහින්න බහින්න මේ වායෝ පොට්ටබ්බ ධාතුව කියන මේ ආශ්වාසය ප්‍රශ්වාසය ඇතුලේ හතර මහා භූතියෝ කුණුසුම සිසිලස කම්පන චංචල වැగిරෙන ගති පිඩු කරන ගති බර ගති හැලු ගති සේරගෙම සංකලනයක් තියෙනවා. ඒ නිසා ඇතුළට கிඳා බහැලා ආස්වාස් ප්‍රසස් බලනකොට මුළු විශ්වයම බැලුවා වගේ zoom in zoom out වගේ ඇතුළට යන්න යන්න මුළු විශ්වයම නියෝජනයක් මුළු රූප ධර්ම සියල්ලගේම නියෝජනයක් ආස්වාසය ඇතුළේ දකින. ඒක මේ මෑතකදී ඒ තියෙන කැමරා ට්‍රික්ස් අනුව පෙන්ලා දීලා තියෙනවා. ඒක මනුස්ස ඒකේ පෙන්වන්නේ නිකන් සාමාන්‍ය මේ රූපක ස්වරූපෙන් ජෝඩුවක් හොටෙල් එක පිටිපස්සේ තියෙන ස්විමින් pool එකේ පාවෙන මෙට්ටයක් උඩ අවුව තපිනවා. ඒතර කැමරාව ගෙනිලා පෙන්නනවා මේ සම්පූර්ණ හෝටලෙයි ද්වීපයයි පෙන්නලා හරියට ලංකන ලංකන ගියාම මිනිස්සුගේ පිරිමියාගේ වැලමිට නැමිලා තියෙන තැනට කැමරාව යොමු වෙනවා. ඊට පස්සේ වෙනවා මනසගේ හැම උඟාවක් ලොක් කරලා පෙන්නනවා. ඊට පස්සේ ඒක කැමරාව ගෙනියලා ගෙනියලා ගෙනියලා හැම ඇතුලේ තියෙන සෛලයක් පෙන්ලා ඒ සෛලයක් ඇතුලේ තියෙන මේ එක එක කොටස් වලින් න්‍යෂ්ටියට ගිහිලා ප්‍රෝටෝන නියුට්‍රෝන ඔක්කොම පෙන්නපුවාම ඇතුලේ යතුලට යන්න යන්න යන්න යන්න විවෘත වෙන දේවල් වල අපි හිතාගත්තෙන් පුදුමාකාර ගැඹුරක් තියෙනවා. ඊට පස්සේ අනිත් පැත්තට ගෙනියනවා. ගෙනිලා ඒ හෝටලෙයි ඒ pool එකයි ඊට පස්සේ ද්වීපයයි ඊට පස්සේ ලෝකයයි ලෝකෙමුත් ඇතර ගියාට පස්සේ සෞරග්‍රහ මණ්ඩලයයි ඊට පස්සේ ශීර්පතියයි ඔක්කොම පෙන්නපුවාම අර හුඟක් ඇතුළට ගියාම පේන එකයි හුඟක් ඈතට ගියාම පේන එකයි දෙකම එකයි සරුවචන් වහන්සේ මේ ලෝකය ගැන ලෝකවිදූනේ දූරදර්ශන වලින් හෝ අන්වීක්ෂ වලින් නෙවෙයි. උන්වහන්සේ මේ ඥානෙ පැහැදිලි කරගෙන ඇතුළට ගියා. බොහෝම සුළු දුර යන්න ඕනේ. ගියාට පස්සේ මුළු ලෝකයෙන් පිළිබඳ පුදුමාකාර වටිනාකමක් තියෙනවා. උන්වහන්සේට කියනවා ලෝකවිදු කියලා. අවකාශ ලෝකය ගැන පරතරටම ගියා. සත්ත්ව ලෝක සංස්කාර ලෝක මේ කී ඇතුළට ගමනක. මේ ඇතුළට ගමනට කීල් කරු දෙකක් වගේ. කීල් කරුණක් කියන එක වැරදි. ඒව නිකම් පාච්චල් වචන. ධෛර්යය දෙන දෙක තමයි මේ විතක්ක ਵਿਚාර දෙක හරහා ඇතුළට මෙහෙවන එක. මේවන්න මේවන්න වීර්ය මේ සතිය බල කැවෙනවා. බල කැවිලා එයා නිකන් ආවට ගියාට අර ඉස්සර වගේ පුටුවට ගිහිල්ලා නංගල සභාපති වුණා වගේ නෙවෙයි ඉන්ද්‍රිය බවටපත් වෙනවා. ඉන්ද්‍රිය බවටපත් වෙනවා කියලා කියන විධාන කරන්න පටන් අර ගන්නවා මේව කතා කරගෙන ඉන්න බෑ මේක සම්මත කර ගන්න ඕනේ අපි ඊගාන මාතෘකාවට යන්න ඕනේ කියලා සභාව මේවන්න පටන් ගන්නවා. ඒ තරමටම ඒ සතියට ගැම්මෙන්න පටන් ගන්නවා මම වෙන විදිහකට කියනවා යෝගාවචරයට ඉඳගෙන විතරක් නෙවෙයි ධක්මනීජිත් ගන්න පුළුවන්. එදින්දා වැඩ කරනකොටත් ගන්න පුළුවන්. මෙහෙන් ගියාට පස්සෙත් ගන්න පුළුවන් වෙනවා. එතකොට තමයි තේරෙනවා මේ තමන් පිරිමියෙක් වුණාට, ගෑණියෙක් වුණාට, පැවිදි වුණාට, නැති වුණාට, බෞද්ධ වුණාට, අබෞද්ධ වුණාට සතිය කිසිම මායින් කිරිලක් නැහැ. ඒ නොදියුණු පුහුණු සතිය තමයි මේ ඔක්කොටම යටත් පහත් ගති බව දක්වන්නේ. සතිය ඉන්ද්‍රිය தත්ත්වයටපත් වුණාට පස්සේ අර මම අර ධම්රිවිකේදී තේ සූත්‍රේ සාකච්ඡා කරා. සරුවචනන්සේ කියනවා මේ ගෑණියෙගේ තියෙන ගෑනු ගතිය මෙන්න මේ මේ ටික තියෙනකන් ඉක්මනට හම්බෙන්නේ නැහැ කියලා. පිරිමියෙකේ තියෙන පිරිමි ගතිය මෙන්න මේ මේ ආකල්ප සංකල්ප තියෙනකන් ඉක්මනට හම්බ වෙන්නේ නැහැ. නමුත් කවදා හෝ මේ ඔක්කොම ආකල්ප සංකල්ප කියලා විතරක් දැනගත්ත දවසේ මේ මිනිසයා ගෑණිය ගෑණිත්වය, ස්ත්‍රීත්වය ඉක්ම වුණා, පුරුෂයා පුරුෂත්වය ඉක්ම වුණා. අනේදාර තමයි manussත්වෙ මතුවේ. එත්තකම්ම අපි මේ කරන්නේ මේ පටලවාගත්ත දෙයක ඉඳගෙන මේ අයිතිවාසිකම් සඳහා හටන් කරනවා. සේරම සංකල්ප ආකල්ප පවත්. නම මෙහෙවීමක් කළ හැකි බවත් ඒ මේවීම කරලා ඇතුළට යන්න පටන් අරගත්තට පස්සේ සරුවචනාංශයේ ගිය තැනට යන්න ඕනම කෙනෙකුට ඕනම වෙලාවක පුළුවන්. බැරි මොකක්වත් නිසා නෙවෙයි බෑ කියලා සංකල්පේ නිසා. බෑ කියලා බැරියමලේ බෑ කියලා බැරියමලේ බෑ කියලා බැරියමලේ බෑ බෑ බෑ. ඉතින් ඌට බෑ ඒකම තමයි කාලකන්නිකමට හේතු වෙන්නේ. හැකි සංඥාව ගත්තට පස්සේ මේක පොඩ්ඩක් පැන්සලූල් කරගත්තා වගේ මේ සතිය තිබ්බට පස්සේ ඒක යන්න පටන් ගත්තොත් මේ සම්මා සංකප්පය මිච්ඡ සංකල්පෙන් ප්‍රතිස්ථාපන වුණාට පස්සේ ඒ පුද්ගලයාට හිතා ගන්න බැරි හැම හැකියාවක්ම තියෙන පටන් ගන්නවා. හැම sannivedana ක්‍රමයක්ම අවකාශ ලෝකයේත් එක්ක බ්‍රහ්මියොත් එක්ක දෙවියන් එක්ක දැන් කාලේ කියනවනම් ආකාශ ලයිබ්‍රරි එකත් එක්ක එහෙම නැත්නම් යුනිවර්සල් කොන්ෂස්නස් එකත් එක්ක කනෙක්ට් වෙන්න පටන් ගන්නවා. මම තීරම් පටු වෙලා තියෙන මම ගෑණියක් කියලා හිතාගෙන ඉන්නවා. මම පිරිමියෙක් කියලා හිතාගෙන ඉන්නවා. මම පැවිද්දෙක් කියලා හිතාගෙන ඉන්නවා. මම රාමඤ්ඤනිකයි කියලා හිතාගෙන ඉන්නවා. මම සියන්නිකයි කියලා හිතාගෙන. මේ සෑම සංකල්පයක්ම හුදු හිත පිට ගෑවිච්ච නිකන් කාරක පේන්ට් එකක් වගේ. ඇතුලේ තියෙන දෙයට කිසිම සම්බන්ධයක් නැති බව තේරුම් ගත්ත දවසේ ඒක හැබැයි මම හිතනවා භාවනා කරනකොට ගොඩක් කල් යනවා සද්ධාව හරහා යන කෙනාට ප්‍රඥාව හරහා යන කෙනාට නම් ඒක ඉක්මනට විශේෂෝචර වෙනවා. එදාට තියෙනවා අපි සම්පූර්ණ සංකල්ප ලෝකයක ජීවත් වෙනවා. අපි ජීවත් වෙන හුදු ලෝකෙම හුදු සංකල්පයක් විතරයි. මේ සංකල්පය සත්‍යයක් කරගන්න තමයි අපි මේ උදේ හන්දෑවේ দাঁඩි දාලා මහන්සි වෙන්න හදන්නේ. මේක සංකල්පයේ සංකල්පයේ බව තේරුම් අරගෙන මොකද්ද මේකේ යථාර්ථය? මොකද්ද මේකේ න්‍යායපත්‍රය කියලා බලන්න පටන් අරගත්තොත් පටන් ගන්න මිනිස්යාගේ තියෙන ආකල්ප සංකල්ප වලින් එතෙන්ට යන්න බෑ. එයා පරිණාමයටපත් වෙන්නේ. Taman බලන අරමුණේ තිබුණු නිමිති, සලකුණු ඒ සියල්ලමත් පරිණාමයටපත් වෙනවා. මේ හරහා පන්දමක් වාගේ, විදුලි පන්දමක් වාගේ, අත්ලක් වගේ තියෙන මේ සතිචෛසිකේ තමයි. ඒකත් පරිණාමයටපත් නොවෙනවම නෙවෙයි. නමුත් ඒ හරහා මේ මිනිස්යාගේ නිකන් සතෙක් හැවහලින් හලන්න වගේ පුදුමාකාර පරිණාමයේ ශීඝ්‍රගාමි වර්ධනයක් පටන් අර ගන්නවා. ඒක සරුවචනන්සේ සඳහන් කරලා තියෙන සතිපට්ඨාන භාවනා කරන අවුරුදු 7යි නිවන් දකින්න. හයකිමුත් පුළුවන් කියලා. පහකිමුත් පුළුවන් කියලා අන්තිමට සුමානෙකුත් පුළුවන් කියලා. බටහිර මේ දර්ශනය අනුව කියනවා මිනිස්සු අවුරුදු 40000ක් දියුණු වෙලා මනුස්සත්වය මිනිස්සයා අනිකුත් සත්තුන්ගෙන් වෙන් වෙලා තමන් ගැන තමන් අවබෝධ කරගන්න පුළුවන් සතිය කියන චෛසිකේ දිනු කරන්න පුළුවන් තැනට ඇවිල්ලා තියෙන හැබැයි එතනින් හිටියා පරිණාමය දැන් ලොප් වෙලා තියෙනවා මේ ලොප් වෙච්ච පරිණාමය දිනු වෙන්න නම් මේ සතිය එළඹ සිටි 100 හරහා බාහිරේ හොයලා හරියන්නේ නැහැ ඇතුළට යන්න ඕනේ කියන එක මේ අයින්ස්ටයින්ට පස්සේ භෞතික විද්‍යාව හරහා ස්නායු විද්‍යාව හරහා මානසික විද්‍යාව හරහා දැන් ඇතුළට යන්න පටන් ගන්නවා. දැන් ආයෙත් බුදුහාමුදුරුවෝ කියපේකම තමයි කරන්නේ. ඒ විදිහට මේ චක්‍රය දීර්ඝ රවුමගේ චක්‍රය සම්බන්ධ වෙලා එනකොට මේ සතිචෛසිකයේ තියෙන මේ වික්‍රමය මේ තියෙන සතිපට්ඨානයේ තියෙන මේ වටිනාකම තමන් මෙතෙක් කල තමන්ගේ මනුස්ස ජීවිතේ කවදාකවත් අත්විඳපු නැති මේක ඇතුලේ තැම්පත් වෙලා තියෙන මේ හැකියා සම්භාරය මන කුසලතා කියලා කියන්නේ පුණ්‍ය කියලා සතිනේ පාවිච්චි කරන මේ සියලු කුසලතාවේ ඉඳනං ඔය බාහිරයේ තියෙන ලෝකායත විෂයන් වලට පැය 24ම දෙන්න එපා පැය 23ක් විතර දෙන්න ඒත් කමක් නැහැ. අඩු ගානේ එක පැයක්වත් එක පැයක්වත් මේ නිදාණයට නිදන් වදුල හොයාගන්න ඇතුළට යන්න මිච්ඡා සංකල්ප වෙනකොට සංඝාසාවකර කියන જાතියක් තියෙන බවත් ඒකේ ලේසයක් විතර දැනටමත් තමයි ළඟ තියෙන බවත් අන්නේ ලේසය දිනු පවණු කිරීම සඳහා මෙනෙහි කිරීම විතක්කය ඒ වගේම ආරමුණු විමසා බලන ਵਿਚාරය ආදී ධර්ම හරහා යන්න පටන් අරගත්තොත් ඒ මනුස්සයාට ඒ විතක්ක ਵਿਚාර එනකොටම හඳුනා ගන්නකොටම විමුක්තිය කියන එකේ රසය තේරෙන්න පටන් ගන්නවා. ඔකේ කොච්චර බාධාවල් තිබුණත් Tamanට ඕන තැනට අවධානය යොමු කරන්න පුළුවන් නම් ඒ මනුස්සයා මේ බාධාවන්ගෙන් විමුක්ති වෙනවා. බාධාවලට රණ්ඩු කර කර බැන බැන ඉන්න එක නෙමෙයි කරන්නේ. අවශ්‍ය දේට හිත යොදවීම පටන් අරගත්තට පස්සේ ඒ වාගේ කටයුතු කරන, ඒ වාගේ යෙදී ගත කරන පිරිසක් හමු වෙච්ච දවසට පුදුමාකාර සතුටක් එන්න පටන් අර ගන්නවා. පාර වැරදිච්ච මිනිස්සුෙකුට ඉස්සලා ගිය මිනිස්සගේ මම්පෙත හම්බුණා වගේ. ඒකට මේ අවුරුදු 2600 ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කොහොමඩක්ක ප්‍රශ්නයක් වෙන්නේ. බුදුහාමර ඉපදිච්චි බුදුහාමර බුදු වෙච්ච දඹදිව මැදියම දේශේ නෙවෙයි මේ අපි ඉන්නේ ලංකාවේ ගම්පහ දිස්ත්‍රික්කය කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ ඔක්කොම ප්‍රශ්න තියෙන්නේ මේ සංකල්පේ වර්ධගත්තොත් තමයි කාලය සහ දේශය කියන මාන දෙකෙන් අපි කොටු කරන්නේ. නමුත් මේ විතක්ක ਵਿਚාර දෙක හරහා සතිය හරහා ගියාට පස්සේ අපිට ඒ සම්පූර්ණ කාලමානයේ සම්පූර්ණ දේශමානයේ හරහා නැත්නම් ඒවට අහු වෙන්නේ නැතුව විශාල ගැඹුරකට යන්න පුළුවන් ශක්තියක් කියන නිසයි සරුවචනන්සේ මතක් කරන්නේ මෙව්වා පෙළගස්ස ගත්තොත් ඒ අවසානයේ නිවන් දකින සම්මා සමාධිය කියන එක ආර්ය සම්මා සමාධිය කියන කොය තරම්ම ඈත එකක් නෙවෙයි. ওই තරම්ම ඈත දෙයක් බාටපත් වෙන තමම් විසින්ම ඒකට තහංචි දාගත්තොත් තමයි. ඒකට තමයි අපි අවිද්‍යාව කියලා කියන්නේ. ඒකට තමයි අපි මෝඩකම අන්ධකාරය කියලා කියන්නේ. ඒ නිසා අන්ධකාරය තිබිච්චාවයි මේ අපිට හම්බෙලා තියෙන මේ පුංචි ආලෝකය හරහා ඒක දිනු කරමින් දිනු කරමින් යනකොට ඒ සංකල්ප හැදෙනකොට ඒක තමන් තමන්ට තමන්ටම තේරෙන්න පටන් අර ගන්නවා මොකද්ද යාන්ත්‍රණයක් ඇතුළේ වැඩ කරනවා. ඒක গুপ্ত ක්‍රමයකට බාහිරින් ඉන්න අයට තේරෙනවා ඒ ඇත්ත බෞද්ධම වෙන්න ඕනේ නැහැ. ඇත්ත භාවනා කරන අය වෙන්න ඕනේ මේ මනුස්සයා තුළ වෙනසක් ඇති වෙන බව බාහිරටත් තේරෙනවා. ඉතින් ඒක තමයි මේ සජීවි බුද්ධ ධර්ම කියලා කියන්නේ. ඒක තමයි ධර්මයේ තියෙන පණ. ඉතින් මේ ධර්මයේ පණ නිකන් නැගිටින්නේ තමයි මේ සඳහා සම්මා වායාමයෙන් සම්මා සතියෙන් සම්මා සමාධියෙන් කටයුතු කරනකොට යොදන යොදන ප්‍රයත්නයේ ප්‍රමාණයට සාපේක්ෂව මේක ලැබෙන්න පටන් ගන්නවා. හැබැයි ඉතින් හරි අසරණ විල්ලක් වෙනවා ඒ කාවදාවත් කාටවත් දෙන්න බෑ. හැබැයි හදා බෙදා ගන්න හිතෙනවා. මෙන්න මේ දෙයක් පුළුවන්කම තියෙනවා ඇස්සැත්තෝ රූප දකිත්වා කන් ඇත්තෝ සද්දාසත්තා වගේ මේ ධර්මයේ යෙදිලා කටයුතු කරන්න කියන එක ඒ අදහසින් තමයි සරුවචනාංශ මේ චත්තාරීසකාදී සූත්‍ර ඉදිරිපත් කරලා තියෙන්නේ ඉතින් ඒව අපි භාවනා කරනකොට අහනකොට අහනකොට ඒ කරගෙන යන වැඩ පිළිවෙලට ලොකු අනුග්‍රහයක් වෙනවා ඉතින් ඒ අනුග්‍රහය අනුව කරන්න තියෙන්නේ හැකිතාක් ශක්ති ප්‍රමාණේ අර දියුණු වෙන සතිය දුවට ස්ථාවර කර ගැනීමයි නැත්නම් සතිපට්ඨානයේ පිහිටුවා ගැනීමයි නිසා අද දවසේ ධර්ම දේශනාවත් එවැනි සතිපට්ඨානයක් පිණිස ස්ථාවර භාවයක් පිණිස ඒකාන්තයෙන් හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මම මෙතනින් නැවත කරනවා සීල දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා